ධර්ම රැකේ සඳහා එකතු වෙච්ච පිරිසක් ඉන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා වෙලාවට තැනට ගැළපෙන සුදුසු ධර්ම මාතෘකාවක් මතු කරගන්නයි කියලා ධර්ම සාකච්ඡාව සඳහා. ස්වර්ණාසේ ප්‍රශ්නයක් මතු ගන්න තියෙනවා. ඔබට නැගියත් කියලා කියන්නේ. හොඳයි. දැන් අපි සංකල්පයක් වශයෙන් සතර බ්‍රහ්ම විහරණ ගැන විතරම අවධානය යොමු මෙත්තා භවනා විතා ප්‍රේක්ෂා. එතකොට මේ සතර බ්‍රහ්ම විහරණ ගැන මම දැන් අපි දන්නවා. දැනගත්තට කෙරෙන්නේ අපි අතින් ඉරිසියාවන් වහකම් ධර්මකාරී தත්ත්වේ දුල් කැපිලි ආදී මේ දේවල් සමාජයේ බෞද්ධ බෞද්ධ ලේබල් එකත් එක්කම කරන්නේ එහෙමයි. අපි බෞද්ධ සමිතියක් පිළිටවගත්ත කරන්නේ තරංකාදීනේ. එතකොට ওই தත්ත්වය එහෙම තියෙද්දි වෙනත් ලෝකයේ ප්‍රදේශවල විශේෂයෙන් අප්‍රිකාව වගේ රටවල් වල ওই සතර ප්‍රශ්න වලනේ අපිට වඩා හොඳින් පොදු වශයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා මම දන්නවා. මේ නෙල්සන් මන්ඩෙලා වගේ නායකයෝ බිහිවලා ඉන්නේ තනිව නෙවෙයි සාමූහිකව ඒ වගේ අය තවත් ඉන්නවා ඒ වගේ රටවල නමුත් අපේ රටවල එහෙම නායකයෝවත් සමාජයවත් නැහැ ඒ මිනිස්සු අතරේ ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගති 100 100 නැති වුණා අපිට වඩා ඉහළ තත්ත්වයක තියෙනවා කියන එක පේනවා එතකොට මම හිතන්නේ ලොකු පරස්පර විරෝධී ගතියක් අපේ බෞද්ධ සමාජයේ තියෙනවා. ඒකට මම හිතන්නේ එක හේතුවක් වෙන්න පුළුවන් අපේ මේ සාමූහිකත්වය. නැත්නම් අපි ඔක්කොම එකයි කියන බුදුරජාණන් වහන්සේගේ මූලික සිද්ධාන්තයක් වෙන සාමූහිකත්වය පිළිබඳව අපේ හිතවල ධාරණය වෙලා නැහැ වගේ මට මම හිතන්නේ. ඔන්නේ ගැටලුවට අපි කොහොමද විසඳුමක් දෙන්නේ. ඒ මොකද ඒ විසඳුම එනකල් අපි අතර තියෙන ওই විරිකියාවල කුරුකම් නැති වෙන්නේ නැහැ. ඒ සාමූහිකත්වය පිළිබඳ මූලික સિદ્ધාන්තය. අපි ඔක්කොම එකයි විශ්ය ඔක්කොම එකයි කියන එක මම හිතන්නේ සමහර විට අපි අතර ධාර්මයේ වෙන්න යුරෝපයේ පහළ වෙච්ච විද්‍යාඥයන්ගේ නිව්ටන් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයන් ඒ බුදුරජාන් වහන්සේ මතයේ ඒ මතයම තහවුරු කරලා තියෙනවා. එතකොට අපි කොහොමද මේක පටන් ගන්න? අපි අපිට කොහොමද මේක අපි ඉගෙන ගන්න? නැත්නම් අපි අතින් සිද්ධ වෙන්නේ අපි දේශනා කරන ධර්මයේ විරුද්ධව. ඒකතරම ප්‍රශ්නයකට ප්‍රකාශයක් ඉතින් අර දීර්ඝ සාකච්ඡාවකට හොඳ මාතෘකාවක් වෙනවා. ඉතින් ඔකට තියෙන ප්‍රශ්න දිහා බලන හැටි විතරමයි. කිසිසේත් මොකට උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑ. ප්‍රශ්න දිහා බලන හැටි ගත්තොත් මට මතකයි කටුකුරුද ඥානන්ද සාංශේ ලක්ෂණ පෙන්ලා තියෙන එක බුද්ධ දේශනාවක් ඒ සතර බ්‍රහ්ම වියන්න කියන එක බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රඥතා ඥානෙ හේතු කරන දෙයක් නෑ. දරුවෙක් වදන අම්මා කෙනෙක් ගාව කොහොමදක් තියෙනවා. දරුවා පුංචි කාලේ අම්මා තුල තියෙන දරුවා කෙරේ මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ මේ දරුවගේ හිතසුව. පරසත්තාන හිතා බහිතාන භාව ලක්ෂණ මෙත්තා කියලා දරුවා කෙරේ අම්මා කියන එකට බුදුදානසේ මෛත්‍රිය කියලා තියෙන පරම ආදර්ශයේ මේ නිදර්ශනයේ මාතා යතා නියම් පුතා. ඒ නිසා ඒක බුදුදානසේ සම්බන්ධ වෙන්න ඕන. ඔක තියා බලපුවාම අප්‍රිකාව වේවා ලංකාව වේවා බැල්ලියෙක් වේවා ඕන කෙනෙක්ගේ තියෙනවා ඒ අදහස. ඊට පස්සේ දරුවා ටිකක් දරුවට පොඩි කාලේ හරි ඉමේජිටි එකක් තියෙනවා. මොනම දෙයකට ලෙඩ වෙන්නේ නැහැ. ඊට පස්සේ දරුවගේ පරිසරය සම්බන්ධ වෙනකොට යාගේ අර ඉමුනිටි එක බහිනවා. ඒ කියන්නේ ප්‍රතිශක්ති බහිනකොට ලෙඩ එනවා. දත් වෙනකොට තල්ල කඩා ගන්නවා එහෙම දුවල බැලලා එතකොට මාව කරේ තියෙන්නේ දුක්ඛිත සත්තාන හිත භාව ලක්ෂණා කියන කරුණාව දුකටපත් වෙච්ච එක දුකින් ගැලවීම තමයි ඉස්සලා තියෙන පොදුවේ ඒ දරුවත් හොඳ රෞඛ්‍යෙන් ජීවත් වෙන ඒකට මාවගේ තියෙන්නේ මම නෙවෙයි දරුවගේ මන අපේ මගේ නෙවෙයි දරුවගේ සුචිය මගේ තප නෙවෙයි දරුවගේ සුඛය සුඛය කියන ඒ පරසත්තාන හිතන බව වාසේ දුක්ඛිත සත්තාන කියන ඒ කරුණාවෙන් පටන් ගන්නවා දරුවා ලෙඩ රෝග වෙනකොට ඉතින් Taman නොකා නොබේ අය නිදින මරාගෙන ඉතින් අර දරුවගේ සැප වෙන ගතිය තියෙනවා ඒකත් ආගමන ධර්මයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් ජීවිතය පැවැත්වීම සඳහා එක්සිස්ටන්ස් කියන්නේ පැවැත්ම සඳහා තියෙන ක්‍රමයක්. මවයි දරුවයි. ඊට පස්සේ මුදිතාව කියලා කියන්නේ ඒ දරුවා ඒ මවගේ හොඳ ආරක්ෂාව තනි පරක්ෂාව වැඩිලා ඒ දරුවා තනක විභාග වලින් දෙනවා. විභාග වලින් පාස් වෙනවා. පිටිමි දරුවෙක් නම් ගෑනු දරුවෙක් කෙරේ හිත් පදිනවා. දැන් දරුවෙක් නම් පිළිඳට වෙච්ච හිත් බඳිනවා. එතකොට මම මුදිතාව ඇති කර ගන්නවා. අනුන්ගේ සැපේ කැමැති වෙන ගතිය. ඊර්ෂ්‍යා ක්‍රෝධය අනිත් පැත්ත. සාමාන්‍ය මේක පියපුතු සම්බන්ධයේදී වෙනස් වෙනවා. මව් දරුවගේ සම්බන්ධයේදී හරි ලස්සනට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මුදිතාව දැදෙන අන්තිමට ඒ දරුවා අච්චර මවගෙන් ඔක්කොම පෝෂණයලා ඔක්කොම කරලා මවගෙන් වෙන්වීම සපක් කරගන්නවා. මට තනියෙන් පවුල් කන්න ඕනේ. මට මේ ගෙදර යන්න ඕනේ. මට වෙනම ගයක් ගන්න ඕනේ. මට වෙනම රස්සාව කරන්න. එදිව තමයි උපේක්ෂා වෙන්නේ. එතකොට නෑ නෑ මම උඹ හැදුවේ මගේ පණ උඹ උඹ වගේ මගේ ඒ නිසා උඹ ගියොත් මට අමාරුයි කියලා බදාගන්න ගියොත් එතකොට ආයේ ඔය අපේ පැවැත්ම යන්නේ නැහැ. ඒ නිසා ඔය මෙත්ත කරන මුදිත උපේක්ෂා කියන එක සාමාන්‍යයෙන් මේ යුද්ධ නැති සාමාන්‍ය වාතාවරණයක තියෙනකොට එක්සිස්ටන් අපේ පැවැත්ම සඳහා තියෙන අවස්ථා හතරක්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ බොහොම සුද්ධ පවිත්‍ර කරලා බ්‍රහ්ම විහාර. බ්‍රහ්ම විහාර කියලා කියන්නේ නිකලෙල් නොකලෙලි කෙලෙස් කෙලෙසිච්ච නැති විහරණ ක්‍රමයක් කියලා හරියටම දුන්න සිස්ටම් එකක් දෙන්නේ එකට ජීවත් වෙනකොට ඒ දෙන්න අතර ඝර්ෂණයක් ගැටුමක් පිටිමැදීමක් නැතුව යන්න මුලින්ම ඒ දෙන්න අතර මෛත්‍රිය තියෙනවා මෛත්‍රිය ආයෙත් බාම් එකක් වගේ බර කරත් එක ජරබර ගාලා යන බර කරත් එකට දාන එලෙගි තෙල් ටිකක් වගේ ඉදතු තෙල් ටිකක් වගේ ස්නේහණය කරනවා දෙක කැපෙනකොට එක දෙක කර කර ගාලා කැපෙන්න දෙන්නේ නැතුව ස්නේහණය කරනවා මොකද්ද මේ නුබ්‍රිකේට් කරනවා කරුණාව කියලා කියන්නේ එතකොට ඒ සිනේහනේ මුළු ලෝකෙටම පොදුයි. මුළු සිනේහනේ කියලා කියන්නේ සපවසත්වය, දුක්ඛිත සත්වය, ඥාන පිළිම ඔක්කොම පොදුයි මෛත්‍රිය. එතන ඒක යුනිවර්සල් එක සාමාන්‍ය විශ්වගත ධර්මයක්. කරුණාව තියෙන සත්‍යයේ 50කට විතරයි තමන් හිතන තමන්ට වැඩි දුක්ඛිත සත්‍ය පිළිබඳ විතරයි කරුණාව. මම ඉන්නේ දැන් යම් කිසි මං කරමුක මට වැඩි දුක්ඛිත සත්‍ය ඉන්නේ මම අත දෙනවා. ඒ නිසා කරුණාව ජවයක්. කරුණාව විනාපද නිකන් ඉන්න බෑ. එයාට ක්‍රියාත්මක කරනයිත්‍ය තියෙන්නේ පොදුවේ කාල්කයට දක්වන ආකල්පයක් විතරයි. ක්‍රියාශක්තියක් නැති වෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. කරුණාව නැහැ මේ අනුකම්පාවෙන් උස්සන, අවුස්සන, කුප්පන ගතියක් තියෙනවා. ඔයා කියලා වැඩ කරනවා. මුත්‍තා වෙනකොට තියෙන එකෙන් එහා සැපයටපත් වෙනකොට මෙයා මගේ කරගන්න කියොත් මගේ ඊර්ෂ්‍යාව මගේ මගේ දරුවා රේම කියන්න ගත්තොත් එයාට ස්වාධීනව සැප විඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට ලෝකේ ඝර්ෂණයකට නිසා එයාගේ සැපේ මම කැමති වෙනවා. මුදිතාව අනුන්ගේ සැපේ කැමති වෙනවා. ඒ වුණාට අන්තිමට බලහන් කියන හොඳට ගැඹුරෙන් බලනකොට එයාගේ මනාපේ මගෙන් ස්වාධීන වීම. ඒ දරුවගේ මනාපේ අම්මගෙන් වෙන් වෙන එක. ඒක අම්මා තේරුම් ගන්නවයි කියන එක මුදිතා කරුණා මෙත්ත කරන මුද්දවලට උගෝ කියලායි. උගක්ම ඉහෙලදී එතෙන්දි කියන කම්මස්සකෝමි කම්ම දායතු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිදන්නෝ යම් කම්මං කරිසාමි සත් දායතු භවිසාමිදී යම් කර්ම වේගයක් තියෙනවා ඔබ මගේ වෙන් වෙන්න ඕනේ. දැන් ඉතින් උඹේ මන අපෙත් ඒක නම් මගේ මන අපෙත් ඒකයි කියලා මම ගන්නෙ නෑ අතහරලා. ඒක නිසා ඒක පුහුණු කරන්න යනවා නම් අපි පැවැත්ම පිළිබඳව ලොකු රහසක් එලි කරගත්තා වෙනවා. නමුත් හොඳට මතක තියාගන්න මේ හතර පැවැත්ම සඳහා ඇති සූක්ෂම බන්ධන හතරක්. බුදුරජාණන්සේගේ ප්‍රධාන පණිවිඩය මේ පැවැත්ම සාර්ථකව ගෙනියලා ඒ කියන්නේ ගැටුම් ඇති නොකර නැවැත්මට යන එකයි. ඒ නිසා බුදුරජාණන්සේගේ ධර්මයයි මෙත්ත කරුණා මුදිතා එකතු කරනකොට අපිට පුළුවන් වෙයි මෙහෙම කරන්න. මෙත්ත කරුණා මුදිතා ඉන්ඩිවිඩුවල් පුද්ගලික බේස් එකේ දුවන්න පුළුවන්. මට පුළුවන් මෙත්ත කරුණා මුදිතා කරලා කවදාකවත් ලෝකෙන් මට බලාපොරොත්තු වෙන්න එපා. නමුත් ලෝකයේ අසීමිතව මම දෙන්න ඕනේ දෙයක්. ලෝකෙට මම දෙන්න ඕනේ නමුත් ලෝකෙන් බලාපොරොත්තු වෙන්න යන්න එපා. එතකොට ගැටුමක් ඇති වෙනවා. ලෝකෙට මම දිය යුතුයි, ලෝකෙ බලාපොරොත්තු නොවිය යුතුයි කියලා ගත්තොත් ගැටුමක් නෑ. මම ඒ කරන්න තියෙන දේ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිරෝධයත් අත්දකින්න පුළුවන්. මෙත්ත කරුණා මුදිතා පිළිබඳවත් පරමාදර්ශයක් වෙන්න පුළුවන්. අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපි පොදු ජනතාවගේ මෙත්ත කරුණා මුදිතා බලය අපේක්ෂා කරනවා. ඕක නෙල්සන් මැන්ඩෙලා ගාව නෑ. එයා දෙන්න දන්නා යාල බලාපොරොත්තු වෙන්නේ නෑ. යා බලාපොරොත්තු වෙන රටවැසියෝ මෙත්ත කරනවා. නමුත් ඒක එයා ප්‍රශ්නයක් කරගන්නේ. එයා දන්නවා ඒකයි මගේ යාගේ වෙනස. ඉතින් නෙල්සන් මැන්ඩෙලා සුදුසුයි ලෝකනායකත්වයට. අපි සුදුසු නෑ මොකද අපි අනුන්ගෙන් බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ කරුණාවන්ත විය යුතුයි. ඒගොල්ලෝ මෙත්තා සාගත විය යුතුයි. මෙත්තා සාගත නොවීම නිසා අපි වෛර කරනවා එයාට. ප්‍රශ්නේ ඉන්නේ එතන. ඒක නෙමෙයි මෙත්තාව කියලා කියන්නේ ඒගොල්ලන් මට මෙත්තා නොකලත් ඒගොල්ලෝ තාමත් කාකොටාවක් නැති ඉස්සෙක් ස්වභාවයි තිමුකෝ. එතන එක ප්‍රශ්නයක් ඉවරයි. ඒ කියන්නේ මේ මෙත්ත කරුණා මුදිතාව හෝ මේ නැවැත්මේ ප්‍රශ්නේ පොදුවේ දෙන්න යන්න එපා. ඒක වැඩ කරන්නේ පුද්ගලික පදනමේ. ඉතින් ඕක තේරුම් ගත්තේ නැති වුණොත් අපි මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ අපි අවුලක් කරගන්නවා. නමුත් අපි ළඟ ඇති වෙන්න මෛත්‍රිය තියෙනවා කියන එක නැත්නම් මෛත්‍රිය කියලා කන්නේ කියලා කියන්නේ අපි මෛත්‍රිය කරන එක අපිට ගහනකොට ප්‍රශ්නයක් කරගන්නේ. ඒක වෙන්න පුළුවන්. හොඳටම වෙන්න පුළුවන්. කොහොමද උපේක්ෂාවට යනකොට පැහැදිලිව වෙනවා මේ මෛත්‍රිය කරමින් ඉඳලා තමයි අපිට ගහන්නේ. ඒක තමයි ඒක තමයි අඩියම තියෙන සීක්‍රට් එක එතන. අන්න එතෙන්දී උපේක්ෂා කරන්න නම් සාමාන්‍යයෙන් මේ මේ එකිනෙකාගේ හැඟුම්overline තියෙන සම්බන්ධකම ලෝකේ අපි හිතන මේ සමාදානය, අපි හිතන මේ සදාචාරය, අපි හිතන මේ සාමූහිකම ඉක්මවල යන්න වෙනවා. කොච්චර අපි ඒකට යන්න ගියත් ඒ මනුස්සයාට පු탁 ගතියක් තියෙනවා. පෞද්ගලිකත්වය එතන එයා මගෙන් වෙන්වීමම සැපයක් කොටොත් හිතනවා. එතකොට මට පුළුවන් ඉඳලා මම එයාට මෛත්‍රී කරනවා, එයා මට මෛත්‍රී නොකරනවා. ඒ පිළිබඳව මට උපේක්ෂා වෙන්න පුළුවන්. ඒකට ගියාම එතකොට යන්නේ භ්‍රමචර්ය උපේක්ෂාව නෙවෙයි කතා කරන්නේ සංඛාර උපේක්ෂාව. දැන් සමථ උපේක්ෂාව නෙමෙයි විපස්සනා උපේක්ෂාවට ගියාම මේ පුද්ගලයාට මෙත්ත කරුණා තුළින් ගිහිල්ලා ඒකෙන් සමාජයෙන් එන්න තියෙන ගැටුම් අඩු කරගෙන ඉතින් ඉතින් වරන් ඇතුලේ එක වාක්‍යයක් දානවා ඒත් බුදුරජාණන්සේ දේශනා කරනවා මම සමාජයත් එක්ක නොගැතුණාට හැමදාම සමාජයත් එක්ක ගැටෙනවා කියලා. නා මහං ලෝකේන න විවදාමි පංච ලෝකේන මයා විවදති. එතන බුදුරජාණන්සේ 100 100 මෙත්ත කරනවා මුල්තා කිරුවට ලෝකේ බුදුරජාණන්සේ ගල් ගැහුවා. ලෝකේ බුදුරජාණන්සේ නිග්‍රහ කරා. ලෝකේ නිග්‍රහ බුදුරජාණන්සේට මදට කියමු කෙරුවා. ඒක උනාට බුදුහාමුදුරුවෝ කවදාහක් බුදුගුණ වෙනස් කරගත්තේ නැහැ. ඒ නිසා අපි ඉන්නේ අපි දැන් ඉන්නේ බෞද්ධෙක් වශයෙන් හොඳ තැනක. මොකද අපි මෙත්ත කරුණා මෙත්ත තිබිය යුත්තක් වශයෙන් දන්නවා. කරන්න ගියාට පස්සේ අපිට වෙනවා ලෝකයා සාමීන මහාංශ බලකී. නමුත් ඒක මම ප්‍රශ්නයක් කරගන්න ඕනේ. මට මොකද මට මෙත්ත කරනකොට ගියාට මදි. කියන්නේ සමස්ත උපේක්ෂාවට ගිහිල්ලා මදි. මම විපස්සනා උපේක්ෂාවට යන්න ඕනේ. ඉතින් එහා පැත්තේ තමයි කියන්නේ ගෝත්‍ර ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන. ඒ නිසා මම එතෙන් යනකොට අපි මෙත්ත කරන මොදිකා කියන එක අපේ වාසියට හරව ගන්නවා. මොකද මේක මම විදි ලෝකයට කළ යුත්තක්. මේ ලෝකයේ විසින් මම බලාපොරොත්තු විත්තක් නෙවෙයි. බලාපොරොත්තු වුණොත් පරාදයි. අපි මේ වෙලාවේ ඉඳලා තියෙන අපි කරන්නේ නැහැ. ඒක හරි. ඒක එතකොට එතකොට අපිට තේරුම් අරගන්න තියෙන්නේ මගේ හොඳම නිර්වචනය තමයි බෞද්ධයයි කියලා කියන්නේ දන දන පව් කරන එක. ඒ විදිහ එකක් තියෙනවා. කියන්නේ අනිපිනකට පව්පින්නේ නැහැ. වෙනාගම් වල පව්පින්නේ නැහැ. බෞද්ධයට විතරයි පව්පින්නේ. දන දන පව් කරන එක බෞද්ධයයි. දැන දැන පව නොකරනවා නම් අහක්. දැන පවුදොප්පින් දෙක නැත්නම් අබෞද්ධයි. බෞද්ධයාගේ වෙලා තියෙන්නේ මෙත්ත කරන අමුද්ද දාන කරන්න බෑ. ඒ කියන්නේ විවිධ සමාජික ප්‍රශ්න නිසා කරන්න බෑ. නමුත් ඒක කිසිසේත්ම නුසුදුසුකමක් නෙවෙයි බෞද්ධෙක් වෙන්න. ඒ වගේම මේ පුද්ගලයාත් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් මෙහෙම නරක වෙලා ඉඳලා තමයි කවදා හරි අපි එන්නේ. ආපු දවසට තමයි මේක කාට කියා දිය යුතු තරමටම ගැම්මක් එන්නේ. දැන් අපි දැන දැන පව කරනවා. අපි දැන දැන අනුන්ට හිංසා කරනකොට දවසක අපිට තේරෙනවා මේ කොච්චර අපි මේ නොදැන කරත් දුක්ඛාවේ උත්තරන අද මේක හොඳ දෙයක් කරලා අනුන්ට ඒක කියා දීමේ තරම් ගැම්මක් සහිතව ආගමක් ඇති කරලා තියෙනවා. අපි ඒතියෙදි කාරණේ දැනගෙන අපි අතින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒක බුදුජානනාදී අපි නුසුදුස්සෙක් කරන්නේ මගේ බණ උඹලට සුදුසු නෑ උඹල බෞද්ධ නෑ මම උඹලගේ රාමාධිකත් එක්ක තහනම් කරනවා කියන්නේ තරයි යන්නේ මොකද බුදුරජාණන්ගේ සර්වඥතාවේ සම්පූර්ණ පරාසයම අල්ලනවා අපිට බැබුදු වෙන්න. අපි බුදු වෙන්න උත්සාහ කරන්න එහෙම කිව්වට ආවෙන්න එපා. ඕන කෙනෙක් උත්සාහ කරන්න ඒක ඇති ප්‍රශ්නේ නෑ. මම උත්සාහ කරන්නේ නෑ. මට ඕනේ කමක් නැද. මට ඕනෙලා තියෙන්නේ මගේ මේ දුක් ගලවලා දාන අයින්ත නෑවිත් ඉන්නේ කොහෙද? සම්මා සම්බුද්ධත්වයට නැති වුණාට මට ප්‍රශ්නයක් නෑ. මට මේ ලෝත බුද්ධිය කිව්වත් ඇති. ඒක තමයි අයව ගන්න බුදුහාමුදුරුවෝ අගේ කලේට හොඳම ආදර්ශයක් විදිහට අපි සලකනවා. මට ඉතින් යන්න බැරි බවක් දන්නවා. ඒ වගේම දැන දැන මගේ ඇතින් කරුණාව නැති වැඩ වෙනවා. මන්තුතාව නැති වැඩ වෙනවා. උපේක්ෂා නැති වැඩ වෙදෙනවා මේ මෛත්‍රී නැතුව මේක මට බෞද්ධයෙක් කියන නුසුසුසුකමක් නෙවෙයි අන්න ඒකයි දැන් ප්‍රතිදී බුදුරජාණන් වහන්සේම දේශනා කරපු මේ සාමූහිකත්වය එහෙම නැත්නම් මේ විශ්වය එකයි එහෙම නැත්නම් මේකම තරංගමාලාවක් අපි සමාජිකයෝ කියන්නේ ඒ ඒ පරමාර්ථ ධර්මයේ අපේ හිතේ ධාරණය වෙලා නැහැ නේද නෑ ඒක ඇත්තට බුදුරජාණන් වහන්සේ කියනකොට හොඳ දර්ශනයෙන් පෙන්ලා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒක පරමාර්ථ ධර්මයක් වශයෙන් සියලු දෙනාගෙන් අපේක්ෂා කළා නැහැ. වෙනසේ දැනගෙන තියෙන හැම කෙනෙකුම සම්තමගේ රුචි අරුචිකම් තියෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ රග්වංජතාඥාණයට දන්නවා නිකම් පට ගියාබෝ තේජෝ තමයි. නමුත් ඒක ලෝකෙ පිළිගත්තේ නැහැ. පිළිගන්නේත් නැහැ. පිළිගන්නන්න බුදුහාරු ඕනෙත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා නිකම් විකල්පයක් විදිහට පෙන්නලා කියලා කියනවා අපි මේ දැන දැන අපි මේ ඉස්සුස්සගෙන කල්පී පෙන්න හැදුවට අපි මේ නොදැන තියෙන කෙලෙස් ටිකෙන් අපි ඔක්කොම සමානයි. ඔක්කොටම රාගය තියෙනවා. ඔක්කොටම ද්වේෂය තියෙනවා. ඔක්කොටම මොහේ තියෙනවා. නමුත් අපි කියන්නේ මගේ කෙලෙස්. නැත්නම් මගේ රුචිය, මගේ පෞරුෂත්වය කියලා අපි ඉතින් පොලූෂන් දානවා. ඊට පැත්තෙන් බලනකොට අපි කියන පුදුමාකාර සමානකම. හැබැයි සමානකම හොඳක් නෙවෙයි. කෙලෙසයක්. අපි ළඟ තියෙන රාගය වශයෙන් අපි දෙන්න සමානයි. අපි ළඟ තියෙන ද්වේෂය වශයෙන් අපි ඔක්කොම සමානයි. අපි ළඟ තියෙන මොහේ වශයෙන් අපි ඔක්කොම සමානයි. ඉතින් ඒක අපි ඒක දකින්න කැමතියි. නලක රාග දෝෂමෝ පිළිගන්න කැමති නැහැ. පිළිගත්තොත් එන්නේ මෙයාගේ රාගය මගේ රාගය අතර වර්ගයක් නැහැ. අපි පෙන්ගලෙන් කරන්න හැදුවොත් දෙයක් නැහැ. ඉතින් යන්න අමාරුයි. මොකද හේතුව අපි දිලිදෙන අපේ හොඳ පෞරුෂත්වයේ අනුකූරපත්තු කර පෙදස්තිල එකක් උඩ තියාන වැඳ වැඳ ඉන්න කෙනෙක් කරන්නේ. ඉතින් ඒක උඩ අපි ළඟ තියෙන කෙලෙස් වලට බහිඳ වෙලාවක් එන්නේ නැහැ. බහැලා බැලුවොත් නම් අපි ඔක්කොම සමානයි. ඒතින්ද යනකොට බුදුරජාණන් දෙකන ඉතින් ඔය එක තමයි නිවන් දකින්නයි කියලා කියන්නේ. ස්වභාවයේ ඇත්ත ඇති හැටි දැකීම. යථාභූත ඥාන දර්ශන. අපි ඒක වහගන්නයි මේ උත්සාහ කරන්නේ. අපි කියන්නේ මගේ හොඳ හරිය වැඩි. මට මෙහෙම දික් එකක් තියෙනවා මම උසයි මම ලස්සනයි මට කතා කරන්න පුළුවන් නේ කියලා හොඳ පැත්ත පෙන්වන්න හදනකොට අනිත් කොල්ලත් එක්ක ඉබේම අර ওই කියන සාමූහිකත්වයට හදා බෙදා ගැනීම <clears throat> කැපිලා යනවා. ඒ නිසා මේ දෙක අතර <clears throat> අපේ තියෙන නොපෙනෙන පැත්ත නැත්නම් හුදු මනුස්සත්වයට කියන සමානකම් වැඩි. මොකද එතෙන් අපි යන්නේ මැරුණටත් පස්සේ මැරෙන කම්ම අපි මේ අපේ හොඳ පැත්ත පෙන්වන්න ඒක පෙන්නලා ඉවර නෑ තාම. තාම මේ හැකියාවන් මගේ දක්ෂකම් පෙන්නලා ඉවර නෑ. මරණ මොහොතේදී අරකට පෙන්නනවා. ඊටවට දක්ක මොක් වෙනවා යකෝ මන් දැකලා තියෙන මොකද්ද මේ පුංචි ටිකක් දැකලා ගෑ ගහවට නොදැක්ක පැත්ත වැඩි කියලා. ඉතින් ඒක බර ගන්න මැරෙන්න වෙනවා. උගාක් මැරෙන්න වෙනවා. මැරෙනකොට තමයි තේරෙන්නේ එතනට අපිට පේනවා අපි නොදැක්ක අපේ අඳුරු පැත්ත. ඒක තමයි. ඉතින් ඒක බුදුදහමසේ දේශනා කරනකොට මේ හොඳටම ට්‍රේස් කරලා තේරවාදයේදී වැඩි මතු කරලා තියෙන මේක ඇත්ත වුණාට ඇත්ත ඇත්ත වුණාට ඒකේ සදාචාරාත්මක පැත්ත විතරයි බුදුහාමුදුරු පෙන්නන්නේ. සදාචාරයේ තල්ලු වන සදාචාරයේ තුරු දෙන පැත්ත විතරක් පෙන්වලා දෙනවා. සත්‍ය තියෙනවා. සත්‍ය සදාචාරයේ ඉක්මවක එකක්. සදාචාරයේ සත්‍යයේ ඉඳලා බුදුරජාණන්සේ සදාචාරයේ බලලා මේ ලෝකයට ගැලපෙන සදාචාරාත්මක දේ ධර්මයේ වශයෙන් පෙන්ලා දෙනවා. නමුත් එතෙන් ගිය කෙනා දන්නවා ඉහාට යන්න පුළුවන්. යහ තැනක් තියෙනවා. ඒක තමයි විදර්ශනාය අවෙන එකම නිවන. ආපහු ඉන්න තැනට ආවොත් සතර බ්‍රහ්ම විහරණ තියෙනවා, ලෝකේ සමානාත්මතාවය තියෙනවා, මේ ලැජ්ජ බය දෙක තියෙනවා. අපි සාමාන්‍ය කතා බහ කරන්නේ භාෂාව තියෙන්නේ, සම්මුතිය තියෙන්නේ ඔතන. අන්න ඒක හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ වෙන් කළ පෙන්නලා තියෙනවා. සතිය දැක්කට මේ මිනිසුත් එක්ක ඉන්න පුළුවන් භාෂාවකින් සතර බ්‍රහ්ම විහරණ වලට සදාචාරයට, ඉන්දිය සංවරයට කියලා කතා කරලා තියෙනවා. නමුත් අපි අර සාමූහික වශයෙන් යටපැත්තේ ඔක්කොම සමානකම සූත්‍ර දිහා හොඳට බලනකොට පේනවා. ගැඹුරෙන් පේනවා. නමුත් ඒක සාමාන්‍ය මිනිහෙකුට අවබෝධ කළ යුත්තක් කියලා කියලා නෑ. අනිවාර්යයෙන් මේ පැත්තෙන් බැලිය යුතු මේක නොදැකීම දුර්වලකමක් කියලා පෙන්නලා නෑ. ඒ පේන්න ඇරලා තියෙනවා. ඒ නිසා මේ සමත විපස්සනා දෙකේ තියෙන වෙනසෙදි හොඳට තේරුම් ගන්න ඕන සම්මතයේදී අපි හොඳ සම්බේ සම්පන්න සතර බ්‍රහ්ම විහරණයයි හොඳ ජනතාව බවට පත් කරනවා. නමුත් සත්‍ය නොදකින් ඉඳී තියෙනවා. නමුත් සත්‍ය දැකලා සත්‍ය උත්සාහ ගන්න කෙනෙක් තුල සතර බ්‍රහ්ම විහරණ නොතිබෙන්න ඉඩ තියෙනවා. එයාට ඕන කරලා තියෙන්නේ ලෝකෙත් එක සන්තෝෂ වෙන්නේ මට ඉක්මනට කෙලස් කපා ගන්න ඕනේ මේ ෆෝන් එකක් හිතාගත්තාම මම යනවා කියලා. අන්න ওই දෙක බුදුන්සේ සාකච්ඡා කරලා නැහැ. ඉතින් ඒකයි ඇත්තට පොඩි ගැටුමක් තියෙනවා. ඒ නිසා අපි හිතා ගන්න තියෙනවා අපේ දෘෂ්ටි කෝණයෙන් බෞද්ධක දෘෂ්ටි කෝණයෙන් බලලා අපි අප්‍රිකානු ජාතිකයෙක් හරි තිරසංසතෙක් හරි මේට වැඩිය බ්‍රහ්ම විහරණ තියෙනවා කියලා හිතන එක හොඳයි. මොකද අපි සදාචාරගත වෙන්න තව අපි තල්ලුවක් දෙනවානේ. නමුත් බුදුහාමුදුරුවෝ පැත්තෙන් බලනකොට එහෙම දෙයක් නැහැ. එහෙම කියලා මේ බුද්ධ ආගමේ රතර බ්‍රහ්ම වේද දීපු විශේෂ තැනක් නැහැ. ඒ මොකද මේක මවක් දරුවෙක් හදනකොට දරුවගේ වර්ධනයේ කාලය තුල ලේයර් හතට කරලා පෙන්වන්න පුළුවන්. ඒක يعني පැවැත්මක ලෝකේ තියෙන පවතින ඕනේ පද්ධතියක තියෙන ගතියක් නැතුව තියෙන්න බෑ. ඒ නිසා ප්‍රශ්නේ ගොඩක් කලාවට මතුවලා තියෙන සත්‍ය සොයා යාමට වැඩිය සදාචාරය සහ ලෝකයේ තියෙන සමානාත්ම භාවයට යොමු වෙච්ච ප්‍රශ්නයක්. ඒක තමයි අපි සංස්කෘත සමාගම්වලදී වැඩිපුරම බලන්නේ අර අනිත් අයගේ ඒ තරඟකාරීත්වයම නැත්නම් අනිත් අයටපත් වෙන ඒකත් නෑ මේ සමිති කියලා කියන්නේ ව්‍යවස්ථා කියලා කියන්නේ සම්මන්ත මේ පොදු ඒවා ඔක්කොම පැවැත්ම සඳහා මායාවේ ප්‍රධාන බලකොටු පැවැත්මට කියන දේවල් ඒකෙදී තරහ නැතුව කරන්න බෑ. ඒකෙදී ඊර්ෂ්‍යා නැතුව කරන්න බෑ. ඒකෙදී මේ කිනක පරායන හදලා තියෙන නැතුව සමිතිය මොකටද සමිතිය නැත්තම්. අපිට සමිතියක් ඕන වෙලා තියෙන අපේ પરමාර්ථයක් ඉෂ්ට කරගන්න ඒකත් එකතු වෙන. ඒක තමයි කියන අනිත් තේරමතාවෙන් මේ પરමාර්ථයට යන. අන්තිමට ලෝකෙත් එක්ක ජීවත් වෙන එක මේ තියෙන ගැටුම් වෙනවා. ඒ නිසා ක්‍රිෂ්ණමිතුතුමා කියපු දෙයක් තමයි මේ සමිතියක් හෝ එකමුතුවක් හෝ ධම්මතම සර්වඥන්දේ සංඝයා එකතු කරා. සංඝ සමිතියක් ඇති කරා. ඒකල කිව්වා මතක නැති කරන්න එපා එකතුනේ නිවන් දකින්න. ඒක ගැලවුණොත් සංඝ සමිතිය කියලා කියන්නේ ලෝකේ දෙන ප්‍රධාන විහිළුව බවට පත් වෙනවා. ඒක ඉස්ලාම සංඝයාත කිරුවේ බුදු දනන. ක්‍රිෂ්ණමූර්ති තුමා මේක දැකලා කිව්වා සමිතියක් නම් සංගමයක් නම් ඒකාන්තේ මාර්ගපාක්ෂික. ඒ නිසා යා කියන එක දවසක් මේ දෙන්නේ පාරේ ඇවිදලා කියලා. පාරේ ඇවිදිනකොට එක මිනිස්සෙක් දෙයක් අරගෙන සාක්කුව දාගත්තා. සාක්කුව දාගත්ත පස්සේ අත් එක යාළුව ඇහුවලු මේ මොකද්ද ඇහින්නේ කියලා. ඒක සත්‍යයේ කියලා. ඒකට මාරයයි ලකලා අපි සමිතියක් කරලා බෙදලා දෙනවා කියලා. ඉතින් අහල පළවෙනි එක දන්නවා සත්‍ය කියන එක කවදාක සමිතියකින් දෙන්න බෑ. ඒක එන්නේ ඒකාන්තර මම දැන් මෙතන විතරයි. නමුත් සත්‍ය බෙදලා දෙන්න ආගම් සංවිධාන හදපු ගමන් ඒකට ඇති වෙනවා ඉතින් අර කාලයේ දේසේ හිරකම් ඝර්ෂණ ඇති වෙලා ඉතින් ඒක අනිත්‍යත් එක්ක ගැටීම ඇති වෙන දිගට. ඒ නිසා එතුමා ඉස්ලාම කෙරුවේ විශ්මුද්දතුමා එයා ලෝකනායකයෙක්වත් බවට පත් කරන ලබපු ස්ථාවකනයිසේෂන් එකේ උපදේශක වෙච්ච ගමන් ගිරුවේ සංවිධානයේ ඩිසෝල් කරනවා. සංවිධානයේ මොකද කරන්නේ? නිෂ්පබ කරා. කරගන්න සමිතිය කියන්නේ. අපි දැන් මෙතනත් මේ සමිතියක් තියෙනවා. අපි මෙතන සීලය සඳහා අපි ගත්ත ප්‍රතිපදාවක් කරගෙන යනවා. මොකද එකිනෙක නම් මතක් කරන්න ඕන නරකයි. අමතක කරන්න මේ සීල් අපි කරන්නේ නිවන් දකින්න. මේක අපි පුළුවන් තරම් මේ සමිතිය උදව් කරගන්න නිවන් දකින්න නැත්නම් සමිතිය පරමාර්ථ කරගත්තොත් සමිතියේ අන්තිම කෙලවර කිව්වොත් ඒක කවදාකවත් එහෙම ගැටුමකින් එහෙම නැතුව බාධාවෙන් තොරව පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකයි බුදුසසුනාතික ධර්මය ගැන නියුතුමා කියලා තිබුණා. මේ බුදුහාඳුරෝ කියන දේ ඇත්තටම කරන්න පුළුවන් වේද බැරි වේද කියන එකට මම සාතික වෙන්නේ නැහැ. හැබැයි කෙරුවොත් හරියට බවට මම සාතික වෙන්නේ. කරන්න බෑ මොකද අපිට ඒකට අපි ඉල්ලන සමිතියෝලී යන් කියලා. අපි කියනවා බෞද්ධ සාසන අමාත්‍යාංශය මේක කරන්න පුළුවන්. එනකම් අපේ අම්මා මේකට යොමු කරන්න තාත්තා කවදාකවත් වෙන්නේ නැහැ. වෙන්නේ නම් ගීගයක් ආදි මම ඕන කරන්නේ නැහැ නේ. අභිනිෂ්ක්‍මණයක් ඕන කරන්නේ නැහැනේ සමිතියෙන් කරන්න පුළුවන් නම් අභිනිෂ්ක්‍මණය කරන්නේ තනියමනේ එතෙන්දි විතරමයි සත්‍යය මතුවේ ඉතින් මේක නිසා ලෝකෙට පොදුවේ දුසින් ගණනට තොග වෙන දාමර කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම සිංහ පිල්ලර් බිස්නස් එකකින් කෙරෙන්නේ පිල්ලරට වැඩ යලා තමයි නිවැරදි හිද්ද වෙන්නේ විපස්සනාදී හිද්ද වෙන්නේ නමුත් ඒකට යන්න සමිතිය තිබුණාට කමක් නැහැ හැබැයි කොරණ ගැතිය දැනගන්න ඕන සමිතිය කියන්නේ නිකන් අපි අඳු දෙක තල්ලා හිර කරන ගැතියක් ඉතින් ඒක හොඳට දැනගත්ත විදිහ තමයි නෙල්සන් මැන්ඩෙලා එයා කවදාක සමිතියක හිටියද එයාගේ පෞද්ගලිකත්වය පාවා දෙන්නෙත් නැහැ. ඒ වගේම සමිති වලින් තමන්ට අනතර කංගතුලුවාවට එයා දැන් එන්න ඕනේ. උකට එන්නේ නැත්තම් සමිතියක් කියන්නේ. එන්න ඕනේ. ඒ කියන්නේ අපේ දැන් ඔය කොන්ඩම් ෆිසික්ස් වල පෙන්ලා දීලා තියෙනවා. ඒක වේව් එකක් විදිහට තියෙන විදිහට ලෝකේ තියෙන ස්වභාවයෙන් තියෙනකොට ඒකට අයිඩෙන්ටි එකක් නැහැ. ඔහේ තියෙනවා. ඒක පාටිකල් එකක් බවට පත්වෙච්ච ෆ්‍රික්ෂන් වෙනවා. ආපු ගමන් වෙලාවක් එනවා. ඒ ගමන් කාලේ එනවා ඊට පස්සේ තියා ගැටුම තමයි. සෝ පූල් එකේ දිනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඔක්කොම පොදු රහතන් වහන්සේලාට තව රහතන් වහන්සේ කෙනෙක්ගේ කවදාවත් ප්‍රශ්න නැහැ. උන්වහන්සේ විවස්තාවුනෙත් නැහැ. කලපසනක් ඕනෙත් නැහැ. ෂෝක් එකට මොදි දින වතුර බින්දුවක් වගේ ඉන්නවා. ඒකෙත් මේ වතුර බින්දුව ඔළුවේ ඉස්සලා මමයි මේ වතුර බින්දුව කියන්නේ යන්නේ නැහැ. ඒ තාක්කල් විවස්තාව මොනවාක්වත් නැහැ. හොඳට ඒක යනවා. ඒක වෙන් වෙච්ච ගමන් ගැලපෙන්නේ තියෙනවා ඒ පුක්කල් ගැත්තේ පෘ탁 ගතිය ආපු ගමන් ඉතින් මම හැම වෙලාවෙම ගැටුමම තමයි. ඒ තමයි පෘ탁 වෙලා ගැටුමක් නැත්නම් හිතන්නේ බා. Taman අඳුනගත්තට පස්සේ මම ආවලයි කියලා මම දැන් මෙතන කියන්නේ සන්නාදිච්ච මානසයිතු මම අඳුනගත්තට පස්සේ ඉතින් ගැටුමම තමයි. එතන දිගටම ෆ්‍රික්ෂන් එක තියෙනවා. ඉතින් ඔතන තියෙන සතර බ්‍රහ්ම කියන සා නිවනේදී ගන්න ගියාම බුදුජාන් වහන්සේ මේ එක තමයි දැන් පොලක් තමයි කන්දක් යනකොට මහගිරිය තමයි පොඩ්ඩක් පල්ලෙහෙන් තියෙන ආදම් පොළ තමයි සතර බ්‍රහ්ම විහරණය. දැන් කන්ද නැගලා. හැබැයි මහගිරිය තමයි තව තියෙන්නේ. ඒකෙදි තනියම යන්න ඕනේ. ඉතින් ඒක මේ මේ තේරුම් ගත්ත ඇත්තටම කියනවා නැත්නම් කනගාටුදායක දැන් තත්ත්වේ එකම නිකායේ තේරවාද. එකම බෞද්ධ නිකායේ තේරවාදී උඹේ උඹේ ඒක විමුක්තිය උඹ ළඟමයි තියෙන්නේ කියලා. මහායාන කියන්නේ මොකද්ද? මම නිවන් දකින්නේ අනික් සේරම නිවන් දකින්නකම්. මම එදකම් බෝධිසත්ව ඉඳගෙන අනික් කට්ටියට මේ උත්සාහ කරනවා. ඒක හරිය හොඳයි. බලනකොට බුදුරජාණන්තේ දීපු උපමා මොකද්ද? මඩේ උඹ ඉඳගෙන උඹට තා මඩේ ඉන්නකේ ගොඩ ගන්න බෑ. උඹ ඉඳලා ගොඩ බෑ. ගොඩ වෙලා ඉවරට ගිහිල්ලා ගොඩ මඩේ ඉන්න එක නිකන් ඒක ගොඩ දාපන් පුළුවන් නම් බැරණ නිකන් ඉන්නවා. මම කරලා මේ කියන්නේ කියලා. නමුත් අද ජනක ජයගෙන තියෙන්නේ මොකක්ද? ජයගෙන තියෙන අපි ඔක්කොම යම් කෙනෙක් නා වැඩිතෙන් දෙදී කරනවා නිකයි. හැකියාවක් තියෙනවද අපිට? මම විතරක් මා නිවන් දකින්න ඕගොල්ලෝ ඉන්න තාක්කල් හොඳයි නැත් තාක්කල් කමන්නේ නැහැ කියලා යන මනස හිතන්නේ ආත්මార్థකාමියෙක් නැත්නම් මේ පෞද්ගලික මතධාරියෙක් කියලා කැපෙනවා. ඒ නිසා නෙල්සන් මැන්ඩෙලා ආට් එක ගන්න. දන්නවා මේකදී කිය යුතු වැඩ. අපේ කට්ටිය ඒ වගේ දෙයකට කොම්ප්‍රොමයිස් කරනවා. මම නම් නෙල්සන් මැන්ඩෙලාත් එකඟ නැහැ. අවලාදී ඒ සමාජයත් එහෙමයි. ඒක හරි. ඒක ඇත්ත. වේයන් අතර බලනද මීමැසන් අතර බලනද මෙයා කිව්වේ මොකද්ද මේ මේ තලයිලාමතුමා. එයාගේ සාමිකත්වය බලන මිනිස්සු තුන මොන ආදර්ශෙන් තියෙන්නේ? ඔය නොබෙල් ප්‍රයිස් එක ගන්න. එයාගේ වේයන්ගේ තුල බලන්න. ඒ රයිජිනී කතා කරන්නේත් නැහැ. ඔව් බලන්න හැම වේ ගෑනුසොත් එක්ක උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ. මීමැස්සක් බලන්න. උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ. මීමැස්ස මොකද කරන්නේ? පත්ති දාන එක විතරයි. මහ රජුනේ මොකද කරන්නේ? උදේින් ලැහැන්දාරකම් පිටර දාන එක විතරයි. එක තැනක අහනවා යා මේ වදේ තියෙන ඒ සදාසරයේ පංචාසරයේ එක කෝණයකවත් තරද්දක් තියෙනවා කියලා. මුළු ලෝකේ අත පටන් ගන්න අද වෙනකම්. එකම මේ වදයක් ඇතුළේ කුණු තියනවාද කියලා. එකම මේ වදයක් ඇතුළේ අරුබුදු තියනවාද නැහැ. නමුත් එයා කියලා තියෙනවා මම මෙච්චර මම කරු කරන මම පහර කාපු චුබෙච්චාදී මම මේ පැණි කන්න ආසයි කියලා. මම විනාද කළා මේ පැණි කන්නේ අපි කියන අහිංසක වැඩක් කියලා මේ බැනි කණේක මට සමා වෙන්න මම වර මේ බැනි වලට ඒත් ආසයි කියලා. ඉතින් ඒ වගේ ඔය සාමූහික වැඩ පිළිවෙලේ ආදර්ශය ගහක තියෙන සෛල කෙල කෝටි ගාන ඒ ගහේ මූලික පරමාර්ථ ඉෂ්ට කරන කටයුතු කරනකොට ඇතිලා තියෙන ඒක ඇතුළේ තියෙන සංනිවේදනකමයි හිතන්න බෑ මනුස්ස සමාජික වෙන්නේ. ඒකේ ඒ නිසා අපිට හිතන්න බෑ ඒක මේ මේ ඇති කරපු දෙයක් කියලා. ඒ තමයි පැවැත්ම කියන්නේ. නමුත් අපිට එකක් පුළුවන් අපේ පෞද්ගලිකත්වයේ පාවා දීලා. මෙත්ත කරන මොකද ඉස්සරහ ගන්න පද්ධතිය යන තාලෙටම අපි යන්න හැදුනොත්. අද මෙතන කට්ටිය මන අපේ හැටියට මමත් එක මගේ පද්ධතියට අවුලක් වෙන්නේ. එතකොට මගේ ප්‍රශ්නත් ඇති කරගන්න තු යන්න පුළුවන්. ඒක ගැන විද්‍යාවක්. ඒක සිද්ධ වෙන්නේ බුද්ධකමක් කරනවා. මේ මහත්තයට කියන්න බෑ මාත්තත් මං විදියට මිදගෙන මේ කැපි පෙන්නේ නැති වෙන්න උත්සාහ කරන්න. උත්සාහ කළා මයිත් එකම අපි දෙන නිවන් දකින්න දෙයක්. කරන්න. එනිසා අපි එකම යෝගාවචරයේ එකම ආදර්ශ වියුත්තේ කිසිම කෙනෙකුට ඇඟේ නොගෑවි. කිසිම කෙනෙකුට බාධාවක් නැති හී නූලේ මාරු වෙන එක විතරයි. ඒ කියන්නේ අන්තිම බණ්ඩක වාක්‍යයක් වෙන්නේ. මේ නැත්නම් ආන්දක ප්‍රතිපත්තිය ඒක ඕන තැනක ඕන දෙයක ඉන්නවා. නම කිසිම දෙයක ගෑවෙන්නේ පුංචිම හිලෙන් පැන්නා. ඒක ඒක දන්නේ නැත්නම් යෝගාවචරය ඉන්නේ අලි අවුලක වැටෙන. හිතනවා නම් තාම ගුරුවරයා මාව ගලවයි. මේ සමිතියට ආපුවම මම ගැලවි. නිස්සාරණේ හොඳ තැනක් කියලා. කියන්නේ තාම තමන්ගේ හැකියාවල් හෝ තමන්ගේ පින තමන්ගේ හැකියාව තේරුම් අරගෙන නැහැ. මේ තේරුම් ගන්න මත්තකරණ මුදිතා කියන දේවල් හොඳ යාහන වාහන තමයි. නමුත් ඒකේ ගිහි මහගේ දඹේටම යන්න බෑ. ඒක ගිහිල්ලා නතර කරනවා. නතර කරලා පස්සේ තුටික පයින් යන්න ඕනේ. තියෙනකන් එතකම් සුඛෝභෝගී වාහනේ ගත්තර කමන්නේ. ඒ නිසා මේක මේ ඇත්තටම අපේ ලංකාවේ මේ මහා විහාර දක්වා එනකන් ඔය ලස්සනට රැකිලා තියෙනවා. ලස්සනට රැකිලා කියනවා ඔක්කොම අතර අපි මේ කියලා කියන්නේ මහායාන අදහසක් විදිහට කියන්නේ ගංගානම් ගඟේ වැලි තලාවක තියෙන වැලි ඇටයක් වෙන්න උත්සාහ කරපන්. ගංගාවේ වැලි තලාවක වැලි ඇටේ කවදාකවත් මේ මම හරයට වැඩිය ලොකුයි මම උසස් ඒක බල්ලෙක් කියලා කැත කරනකොට මේ මගේ ඇඟේ කැක කරන් දෙන්න එපා කියලා එහෙම කියන්නේ නැහැ. දැන් රාගන්නාංශ තමයි පිට සක්මන් කරනවා මට හරි නම්බුවක් කියලා කියන්නේ. වෙලිකටයක් වෙන්න උත්සාහ කරන්නේ. නිතරම බලන්න මිනිසුන් අතර තව කෙනෙක් බවට පත් වෙනවා. මම මෙයා අතර ගරු වෙන්න මම මෙයා අතර මුදුන වෙන්න ගියොත් මෙත්ත කරන මුත්ත කරේ. ඒකට බෙදන් බව සාමරක් කිව්වෙච්චරයි ස්කවුට්ස්ලා අතර ඔක්කොම සමතක්. පිටුනාන්තරට දීලා දෙන කොහොමදම කතාව මම දැන් ඩබ්ලිව් කරන තුමහත්ය භික්ෂුගේ උරුමය කියන පොතේ පෙන්ලා දීලා තියෙනවා භික්ෂුවක් කියලා කියන්නේ මොන තරම් මේ මෙන්න මේ කියන concept එක මේ කියන අදහස ක්‍රියාත්මක කරන කෙනෙක්ද <clears throat> භික්ෂුව කිහිසේත්ම සමාන දෙන්නක වෙනසක් නැහැ. රහත් උනත් රහත් නැති උනත් උසස් උනත් පරණ සමාජයේ පැවැත්ම සඳහා වැඩි හිතේට වඳිනවා ඒක වෙනම දෙයක්. නමුත් භික්ෂුව කිව්වට පස්සේ තෙද භික්ෂුවකට හම්බ වෙන තෙද බලනකොට අන්න සමානත්වතාවයට අපි කැප වෙනවා. ඊටපස්සේ අපි සෙනගත් එක කොච්චර වෙලවත් එකම දේ මොකද්ද? උදේ ඉඳලා හැන්ද වෙනකම් කල්පනා කරන්න ඕනේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. මේ තේරම මම කරන්නේ සීල දුක් ගෙවන් කරලා නිවන් දකින්න. ඒකට මට කායිමත් බලාපොරොත්තු නැහැ. මෙත්ත කර්ම මුත්ත වලින් කරන්න දෙයක් නැහැ. ඒක දෙන්නේ ගමන් මාර්ගය ටිකක් හැල හැප්පිලි අඩු කරලා දෙන්න. ඒ නිසා පොලිටික්ස් වලට නම් මෙත්ත කර්ම මුත්ත අත්‍යවශ්‍යයි. ගමන් මල්ලේ තිබිය යුතුම දෙයක්. මතක තියන්නේ ට්‍රක් එකක්. ඒකේ කෙලවරකට යන්නේ ඒක අපි තියෙන්න ඕන දෙයක් ඒ නිසා හොඳම සූත්‍රයක් තියෙනවා මෙත්තා සාගත චිත්ත කියලා මම හිතන්නේ කර්ණමිත සූත්‍රයේ අන්තිම දවසේ අපි හොඳට සාකච්ඡා කරා ඒ අපේ ස්වාමීන් වහන්සේලා වගේ බුදුරජාණන්ගේ වැඩ ඉන්න කාලේ ළඟ තියෙන ආරණ්‍යයකට යනවා ආරාමයකට යනවා. ඉතින් අන්‍ය තීර්ථකාරණ. ඉතින් ඉඳවල පින්න පාත්‍ර කල් තියෙන නිසා ගියාට පස්සේ ඒ හඳුරුත් හඳුරු කියන්නේ පරිබ්‍රාජකයෝ එලා කතා කරලා කියන අවත්නි ඔබතුමන්ලගෙත් සාසනේ මෛත්‍රිය උගන්වනවා නේද? ඔව් කියලා ඉතින් මේ හඳුරු කියන එච්චරම දන්නේ නැහැ බුද්ධහම කියන්නේ. බෞද්ධහම දුරු. ඉතින් ඒකෙදි මොකද කියන්නේ? ඒකෙදි මොකද කියන්නේ? අපරසත්තාන මේ හිත ඉතාන බව ලක්ෂණ මෙත්ත. අන්තතුන් දෙවයි. ඉතින් ඒක අපෙත් තියෙනවනේ කියන්නේ. අපිත් ඕකම කියනවා. ඒක කරුණා ගැන මොකද කියන්නේ? මේ දුක්ඛාපනායන අපනායන රසා දුක නැති කිරීම තමයි කරුණාවේදී අපේ ගුරුනාට උතු ගන්නවා. මුදිතා කියනවා මුදිතා ගන්න අනුගේ සැපේදී සතුටේදී කාලතු ගන්නවා. එතකොට කරුණා උපේක්ෂා කියන්නේ උපේක්ෂා කරගෙන මේවාදී සැලෙන්නේ නැතු ඉන්නේ. ඉතින් ආවතු ওই විතර බලනදී සරුවත් යන මහන්තේ පිටිවසන යන්න තියෙන උවමනා මොකද්ද? ඔය හතර අපිට තියෙනවා. දැන් හාමුදුරුවෝ තකුමුකුයි. තකුයි කියන්නේ මොකද මේ මිනිස්සු හොඳ කරනවා වැඩි. මම හිතේ ප්‍රශ්නේ අහන්නේ. ඒ මිනිසුන්ගේ සංගීතය වල බොහොම ජයත බොහොම වත් පිළිවෙත් කරගෙන දැන් මුස්ලිම් මිනිස්සු දවසට පස්සක් වන්දනා කරන කටයුතු කරනවා. ඉතින් ඒගොල්ලෝ කියන හරුවත්ඥාන්ස කියලා ඕගොල්ලෝ කියනවා නම් මේ. දැන් හරුවත්ඥයි ඕගොල්ලන්ගේ සාස්ෘණාන්තේ ශ්‍රේෂ්ඨයි කියලා ඉතින් ඔය සෙල්ලම අපේ කයිකනේ කියනවා. දැන් හාමුදුරුවෝ ගිහිල්ලා හිමීන කරවන්න ගිහිල්ලා බුදුහාමුදුරන් කියනවා. ස්වාමීන් වහන්සේ මේ මම ගියා වන්දලකට අද කියන්නේ අන්‍ය තීර්ථ කාලෙකට මේ මිනිස්සු මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ දැන් මොකද කියන්නේ කියලා. ඒකක බුද්ධ ඥානන්දේ බුදුහාමුදුරන්ගේ මෛත්‍රී භානාව පිළිබඳව මේ එක පාඩයක් කියනවා. සුභ පරමාහම්බික වේ මෙත්තා චේතෝ විමුක්තිය වදාමි ඉදපඤ්ඤස බේකුණෝ උත්තරින් අපට විද්‍යන්තස. මහනි මෙන්න මෙච්චරයි මට කියන්න තියෙන්නේ මේ මෛත්‍රිය නිවන් දකින්න තාක් නිවනට යන තාක් ගමන සුභ කරගන්නද පහසු කරගන්න දීපයක් විතරයි ඥානවන්තයා. එතකොට මම මේක නිෂ්ඨාව කියන්නේ නැහැ. ඔය ප්‍රකාශ කරන්න පුළුවන් කිසිම දෙවි කෙනෙක්, බ්‍රහ්ම කෙනෙක්, රජ කෙනෙක් මම දකින්නෙත් නෑ මම ඇර. අනික් සේරම මෛත්‍රී නිෂ්ඨාව කරගෙන ගිහිල්ලා තියෙන කියලා. ඊට පස්සේ දෙනව මොනවක් අත මෙත්තහාගට දුරුත් ඒ කොහොම දිගට යනවා. මේ විදිහට මෛත්‍රී වඩලා උපේක්ෂා මේ සතර මේ බොජ්ජංග ධර්ම වඩලා රහත් වෙන හැටි. කරුණාව වඩලා බොජ්ජංග වඩලා රහත් වෙන හැටි මේ විස්තරයක් වෙනවා. ඒ නිසා අපි අද අපි විචනක නදාති නෙවෙයි කරන්නේ. ලංකාවේ තේරවාදී කියලා මෛත්‍රී උගන්වන කෙනෙක්ගේ පාඩම් පන්ති ඉවර වෙනකම් කරන්න බලන්න. කවදාකවත් නිවනට දුර දෙන්න හැටි කියලා දෙන්න දන්නේ නැහැ. මෛත්‍රිය මෛත්‍රිය සඳහාම කියලා. ඒ අතින් බනොට බැල්ලියක් ඊට වැඩි දාන්න. අම්මා කෙනෙක් දරුවෙන් අදපු අම්මා කෙනෙක් කොයිට වැඩි දාන්නවා. නමුත් ඒක අපි ආධුනික වශයෙන් අපි ඒක තාම ආරක්ෂා කරන මෛත්‍රී කොටසක්. නමුත් මතක තියෙන්න ඕනේ අපේ මෛත්‍රිය කියන්නේ ඒකාන්තම නිවනට සුද්ධ වීමටයි. කොහොමද මේ මෛත්‍රිය නිවනට ගෙනියන්නේ? කොහොමද මුදිතාව කරුණාව අපේක්ෂාව කියන එක ඔය කර්ණ මිත්‍ර සූත්‍රයේ හොඳ ෂෝට් එකකට පෙන්නනවා. නමුත් අපේ කරුණා මෛත්‍රිය උගන්වනකොට පන්තිවල අපේ සාමාන්‍ය බෞද්ධ මේ මෙත්තා භාවනාව කවදාකවත් නිවන් දකින්න අදහසක් උගන්වනවද බලන්න. සංසාරේ හොඳට කකා කකා යන්නයි උගන්වන්නේ. ඒ නිසා මේ ළඟදී අර කොටක් කවුරු කියන තියෙනවා මේකල කියලා පෙනෙන සංසාර ගමන සැපවත් වේවා. කොහොමද දෙන්නේ? මේකට වෙන නිසා මගේ සංසාර ගමන සපවත් වේ. ඔබ සියලු දෙනාගම සංසාර ගමන සපවත්. මේක සාපයක් නෙවෙයිද? මොකද්ද මේ ඉල්ලන්නේ? උඹලා දීර්ඝ කාලයක හිරගෙදර ළඟින් ලැබේවා කියන එකද තියෙන්නේ? උඹලා මේ උඹට දීර්ඝ කාලයක් මේ හිරගෙදර ඉඳ ලැබේවා කියලා. බුදුජානක එහෙම දෙයක් කියයිද? ඔන්නයිකේ අහුවෙන තැන. මේ සංසාර ගමන සපවත් වේ. ඒ කියන්නේ ගමන හොඳ සුඛෝපභෝගී ගමන කියන්නේ කොහෙද යන්නේ මේ? හරක් හරක් ගානේ කපන තැනට ගෙනියනවා මේ හරක්. ඒ ගෙනියන හොඳ බෙන්ස් එකක් අරන් යන්නේ. නැත්නම් බෙල්ලට දාන්නේ ප්ලාස්ටික් ලණු නෙවෙයි. හොඳ මේ කිත්තම් කමයක්. මේ කපන්නේ ස්ටේන්ලස් ස්ටිල් බ්ලේඩ් එකකින්. උන්නේ ඉන්නනවා. බඳනවා නේද වැඩිද කියලා මේ අදහස ප්‍රකාශ කරනකොට මම කිව යුත්ත මම මේ කියන්නේ මම කල්පනා කරන දේ නිසා මෛත්‍රී කරනවා වුණත් ඒක දැනගන්න මේක ටූල් එකක් නේද උපකරණයක් නිවනට යන්න මිස මෛත්‍රී බොහොම නතර වෙන්න කියන දෙයක් බොහොම දැත්ත සහිත يعني ගමනේ ශොකද්දෝකරේ හොඳට දාපු වාහනයක් වගේ අහුනොත් අනිවාර්යයෙන්ම අපි කාරණා තුනකට කොටු වෙනවා. එකක් බුදුජානක දේශනා කර මේ පරමාර්ථ ධර්මයේ පැත්තක තියලා කැවුම් කොණ්ඩ ගම්ගෙඩි කොණ්ඩ කැඩුවා වගේ දෙයක් කරනවා. දෙක මෛත්‍රී පිළිබඳව හොඳම ආදර්ශය වෙන්නන්නේ පැවිද්දක් කවරන්නේ ගිහියෝ. ඕක කියලා දෙන්න පැවිදි වෙන්න ඕන කමක් නැහැ. ඒ වගේම තුන්වෙනි එක දැම්ම පිටින් නිවන් දකින්න හදිස්සියක් නැහැ නේද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෛත්‍රිය තියෙනවනේ දැන් ඔක්කොමලා හා හොඳයි අය හොඳයි තියෙනවනේ. ඒක ටික ටිකක් යන් ඉතින් කතා කරගෙන ඒක ඇඳලා බයින මේ නදේට දුරන ගමන් දෙයි පිටකික ගමන යන් කියලා ඉතින් විලක අර මහා නිවන් දකින්න ගැතිය නැති වෙනවා. ඒක නිසා මේක මම හිතන්නේ කියන්න කියන්න හොඳ නැහැ. ද එහෙම නැත්නම් කිවර කමන්න. දැන් දැන් කිව්වේ ඉස්සරහ තානෙකට යන්න අවශ්‍යයි. අවශ්‍යයි. දැන් අපි එතනටවත් යන්නේ නැහැ කියන එක. මම කියන්නේ එතෙන්ට යන්න ඕනේ නෑ නිවන් දකින්න. ඒක අත්‍යවශ්‍ය අංගයක් නෙමෙයි. කියන්නේ සමාජයේ අත්‍යවශ්‍ය නැහැ නිවන් දකින්නේ. ඒකයි අද මේ ලංකාවේ තිබුණ ඉර වෙලා තිබුණ ආගම අද ලෝකේ පුරා ගියේ සමතේ අත්‍යවශ්‍ය නැහැ කියන එක මූල ධර්මයක් වශයෙන්. ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගත්තා. හැබැයි ඒක ඒක ප්‍රායෝගික වැඩක් නෙමෙයි. සමතේ තියෙන හොඳයි. ඒක මම ඕන කෙනෙකුට වැඩි ප්‍රකාශ කරන හොඳයි. නමුත් සමතේ තියනවා කියන එක ලේසි නෑ. දැන් ඔය කියන කතාවෙම තියෙනවා බෞද්ධයෙකුට අබෞද්ධයෙකු කරන මෛත්‍රියවත් අපි ළඟ නැහැ. ඒක වෙනම දෙයක්. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ කියන එක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. දැන් සුද්ධ විපස්සනාට නැගිහී ඉන්න පුළුවන්. ධර්මගත ආකාරයේ පළවෙනිම අට කතාව වෙනලා කියලා කියන්නේ මනෝපුබ්බංගමා ධම්මා. ඒ චක්කපල හඳුරු සමතෙන් තොරව විපස්සනායෙන් විපස්සනාවන් දැක්කා. ඒ නිසා රාමන කෙනෙකුට මෛත්‍රිය නැති කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් අපි ඩිස්කොලිෆයිඩ් අපිට බෞද්ධහම කරන්න බෑ කියලා. දැන් එහෙම ගන්නෑ. manussත්වයේ තියෙනවා නම් ඕන තැනකින් ඒ කියන්නේ විපස්සනාවට යන්න පුළුවන් ගතිය තියෙනවා. ඒකේ බුදුහාමරගේ තියෙන සර්වඥතාඥාන. අපිට ඒක බැරි වෙන්න පුළුවන් නමුත් අදුවන මූල ධර්ම වශයෙන් පිළිගන්න ඕනේ. මෛත්‍රිය ගැන හැම කෙනාම කරුණාව අත්‍යවශ්‍ය අංගයක් කියන එක මුන්ද මෛත්‍රිය අත්‍යවශ්‍ය අංගයක් කියන එක ඒක කියන්න බෑ. මන්දලි මං කියන දේ මේ සංනිවේදනය වෙනවද කතා තේරෙනවද කියලා. අපි ස්වාමීන් වහන්සේ භාවනා හතරක් ගැන කියනවා. බුද්ධානුස්මති එතනත් මෛත්‍රී භාවනාව ප්‍රධාන අතරින් එකක්. ඒ කියන්නේ ගමන් මල්ලේ තිබිය යුතු පැනඩෝල් මේ සිද්ධාලේප වගේ දෙයක්. හැම වෙලාවෙම ගමන් මල්ල අරගෙන ගමන් යන්න වෙයිද නැ සුනාමි ආපු වෙලාවේ කට්ටිය ගමන් මල්ල බැලුවේ නැහැ. යන්න වෙනවා. ඉතින් ඒක හිතුවදී ශ්‍රී ලංකාවේ ඒව නැතුව ගිහිල්ලා ඔක්කොටම බෑ සමතේ තියෙන කට්ටියට විතර බැරි වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් 100ට ඒ කියන්නේ මේ මේ පද්ධතිය හරි බවට ප්‍රතිශතයක් ඔප්පු කරලා දෙනවා සමතෙන් තොරව යන්න පුළුවන්. හරිම වෙහෙස කරයි. හරිම දුක් ප්‍රතිපදාවක්. නමුත් හැකියාවක්. ඒක අර සෝලර් කියන මනුස්සයා පොතේ ලියලා තියෙනවා සයිකොම මේ ඉන්සයිට් මේ ෆීඩින් මෙඩිටේෂන් කියන එකේ විශේෂයෙන්ම 2500 න් පස්සේ ලෝකේ බුද්ධහම නැගිහිටින්න හේතුච්ච ප්‍රධානම කාරණාවක් තමයි සමතීන් තොරව නිවන් දකින්න පුළුවන්. නැත්නම් සමතේ තුන ඔක්කොම අරන්නේ ගත වෙන්නේ. ඔක්කොමලා ඉස බාන්න ඔක්කොම පැවිදි වෙන්න. පොදේ ඉඳලා ජීවිතේ සමතේ කරන්න බෑ. ඉතින් යා කිව්වා ඒක කඩාගත්තට පස්සේ අද බුද්ධහම කෙනෙක් ඕන කෙනෙකුට try කරලා බලන්න පුළුවන්. සම්මතිය අත්‍යවශ්‍ය නෑ. හැබැයි මම ඉස්සර උංගුම් ගෝසල්ට කතා කරන්නේ. දැන් මට හොඳට තේරෙනවා හැමදේ තියෙන තියෙන ගමන දෙවිසි. ඒක තමයි පුද්ගලිකව ඉගෙන වෙනවා. ඉතින් දැන් උනත් මම කියන්නේ ආනාපාන කරන යනකොට විපස්සනා ලකුණු පහළ වුණා. හැකිතාක් හැමතෙටම දාන්න. සම්මතේ පැත්තම යන්නේ එනකොට එනකොට විපස්සනා ලකුණු හොඳට පෙනිලා ලස්සනට ගමන යන්න පුළුවන්. ඉක්මනට මම දැන් විපස්සනාට ගියයි කියලා හදිස්සි වෙන්න එපා. ඉඳගන්න. හිත සමතේ කරන්න කියන හොඳට මෙත්ත කරන මුද්දා තියාගන්න. ප්‍රශ්නයක් එනවා මෙත්ත කරන මුද්දා හුඟක් තිබ්බොත් නිවන් දකින්නට වැඩිය ලෝකනායකෙක් වෙන පැත්තට යන්න ඉඩ තියෙනවා. අපිට ඒකද ඕනේ කරන්නේ නැත්නම් නිවනද ඕනේ කරන්නේ. නෑ ධර්මනාති අප්‍රදායින් ඊටම කුඩා මිනිස්සුත් වෙනවා. ඉතින් බල්ලන්ගේ බැල්ලියන්ගේ තියෙනවා නම් මිනිස්සන්ගේ වේයන්ගේ තියෙන මොකටද මිනිස්සු ගැන කතා කරන්නේ? මෙන්න මෙයා මේ කවුද හොඳටම කතා කරපු එක තමයි ඔය දලයි ලාමතුමා එයා මීවදයක් කරනවා නොබෙල් ප්‍රයිස් එක දීපු දවසේ කරපු කතාවක සම්පූර්ණ විස්තර කරලා දෙලා තියෙනවා අපි මේ පෙන්වන්න හදන දේ තොග බිස්නස් එකට. පෙන්වන දෙයක් තමයි මේ මීවදයක සිද්ධ වෙන තියෙන සංවිධානයක් ශ්‍රම එයා පෙන්ලා තියෙන ශ්‍රම විභජනය පාර්ලිමේ මේ ප්‍රජාතන්ත්‍රවාදය පද්ධති විනිවිද පේන ගතියක්. ඒ division of labor මේ transparency democracy බුදුසමය මේ වදේ කොයි දෙල්ලම තියෙනවනම් අපිට තියෙන එක බලලා ඒක ඇති කරගන්න එක මිසක් ඒක අපිට මූල ධර්මයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක හියුමන් නෙමෙයි නැත්නම් මානසික දෙයක් නෙමෙයි. ඊට වැඩිය හොඳ ආදර්ශ වේ වේ මේ උභහක ඇතුළත සිදුවෙන වැඩ නැත්නම් මේ වදේක ඒ නැත්නම් කෝඹි ගුණක හිතා ගන්න බෑ. ඇත්තටම මම හිතන්නේ ඒ தත්ත්වෙට මනුස්ස ප්‍රජාතව ඇවිල්ලා නැහැ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඒ sannivedana ක්‍රම පිරිසුදු ක්‍රම දෙතින්ගම් පද්ධතියට ගැලපෙන ඇති ඍතුෝ කියවන ඇති පර්ෆෙක්ට්. ඒක නම් ඕන කරන්නේ අපිට තියෙන මැරිලා වේයක් වෙන එකයි. නැත්නම් මීමැස්සෙක් වෙන එකයි. අනේ එදාට හිතා ගන්න පුළුවන් ලස්සනට ওই කියන පද්ධතිය තියෙනවා. හැබැයි නිවනට අපහු යනවා. අර කියන හාමොනි එක නැත්නම් මේ සාමාග්‍රිය අරගෙන හොඳ ෂෝට් එකක් තියෙනවා. මම හිතන්නේ කොමියුනිකේ තුනේ නෑ මම කියන මෙසේජ් එක කියලා. මම තේරුනේ නැහැ කියලා මම හිතා. තේරුනේ නැහැ ස්වාමීනාගේ මම හිතන්නේ ඒතර විසඳුනේ නැහැ කියලා. වෙන්න මට පේනවා ඒක. මන්දර මොකද අපි මේ හරියට මේ භාවනා ගත කරනකොට කොහොමද කරන්න කියන එක උගාක ඈතින් ඇබ්ස්ට්‍රැක්ට් පැත්තකින් අපි යන්න හදන්නේ. ඒ නිසා මේකදී මේ කියන්න තියෙන්නේ සමතේ තියෙනවනම් හරිය ෂෝ. හරිය හොඳයි. නමුත් නැතුව යන්න පුළුවන්. ඒ නිසා ඒක ඕනකට වැඩි ඒකට තිබිය යුතු තැන තියෙනවා. එනකට වැඩි තැන දෙන්න යන්න එපා. ඒ ආදත්ය ආගමික හෝ ආධ්‍යාත්මික කියලා හිතන්නත් එපා. මෙත්ත කරන මුත්තන ආගමික ආධ්‍යාත්මික තමයි මම කියන්නේ සාමගිය සාමාග්‍රිය එතන ඥාන පද්ධතියක තියෙන විනිවිද කියන එක ඒක කිසිම ආගමක් නැහැ. අනිත් එක ඒක දී ඇති පද්ධතියක් ඔය මේ කොලනිස් වල. පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක්. නමුත් බඩ ගන්න පුළුවන් එක හේ. ඉනිමග තියලත් ගහට ගිහිල්ලා පළතුරු කඩා ගන්න පුළුවන්. ඒත් බඩ ගන්න පුළුවන් කෙනා හිතන හැටි ඉනිමගට වැඩි කොච්චර වෙල්ලක් කාටද ගහට නිකන් තාසන් වගේ පැනලා බල්ටියක් දාලා ගහට නැගලා පළතුරු කඩාන කන්නේ කියන එක හිතන්න බෑ. ඒකත් ඉඳ තියාගන්න ඕනේ. ඒක බුදුහාමගේ තියෙන විචිත්‍රත්වයක්. බුදුහාමගේ දේශනා විලාසයක්. මම දන්නේ මේ ඔය පැත්තට ගියාම නැසි තමයි බුදුහාමගේ කවුද කියලා තේරෙන්නේ. කිසිසේත්ම අඟුලිමාලව බුදුහාමගේ නුසුදුසේ කරන්න ගියොත් බුදු නම් වෙන්නේ බුදු වෙන්න බෑ. බුදුහාමුදුරන්ගේ ලයිස්ට් එක අඟුලිමාලක් ඉන්නවා. කිසිම මෙත්ත කර්ම මුදිතා මොනවක් කරන්නේ මම පැන්නබම් පුළුවන් නම් පැන ගන්න. මම නතරුණාබම් පුළුවන් නම් නතර වෙන්න ඉච්චරනේ. වෙන මොනවා කරන්නේ? අපි දැන් අගේ කරන්නේ නෙල්සන් මැන්ඩලාගේ රෝල් එකයි අඟුලිමාලගේ රෝල් එක බැලුවොත් අපි කොයි එකටද අපි මන අපිට මම දන්නවා ඊට පර ගන්න නෙල්සන් මැන්ඩලා ඡන්දෙ දෙයි. මේ ළඟදී BBC එකෙන් කරපු මේ සමීක්ෂණයකදී ලෝකනායකයන් වශයෙන් පත් කරපු එක නේ පළවෙනියට තේරෙන්නේ නෙල්සන් මැන්ඩලා දෙක දලයි ලාම තුන්වෙනි එකට තව කවුද කියන්නේ. යටි තේිලා තියෙන ඔය කියන අදහස නිසා මමක් දරුවගෙනේ ඇති <clears throat> හැඟීමට වඩා ඒගොල්ලෝ මානව ප්‍රජාව වෙනුවෙන් කරුණාව වෙනුවෙන් පුදුමාකාර සේවයක් කරලා තියෙන කිසිම මනුෂ්‍ය ඝාතනයක් කරලත් නැහැ. මේ අදහස තමන්ගේ ජීවිත කාලේ තුන ප්‍රකාශ කරලා තියෙන හිරපත් කාලා. නමුත් අදහස යට කෙරුවේ නැහැ. ඒක හරි වටිනවා. හැබැයි මතක තියාගන්න ඉතින් තියෙන පාෂය එතන තියෙන්නේ මේ ලෝකේ පැවැත්මට. ඉතින් අපි එතන මම ඉඳ තියෙන ඕන කෙනෙකුට ඕන ඕන වෙන ලෝකේ පැවැත්ම සඳහා මම කියනවා අරිම ලේසි ක්‍රමයක් තියෙන්නේ මහායාන බුද්ධාගමේ টොප් වැඩ පිළිවෙල තියෙනවා. ඔක්කොම නිවන් දකින්නකම් අපි එහෙම ඊට මෙට කරගෙන යන් කියලා. මොකද තේරවාදයේදී කච්චෝත් සිස්ටම් එකක් තියෙනවා මේ හේරම අපි කරන්නේ නිවන් දකින්නයි මේ ජීවිතේ මේ ආත්ම මේ සාසනීයම කියලා ගත්තට පස්සේ අපි අර මේ ලේසි ජනප්‍රිය සප පහසු ගමන විතරක්ම නෙවෙයි මේ අපිට හරස් මාර්ග තියෙනවා. මේ මාර්ග එකක්වත් ප්‍රතික්ෂේප කරේ නැහැ හරුවත් යනවාගේ කරන්න බෑ හරුවත් යනවා කියලා නම් උනාට හරුවත් වෙන්නේ නැහැ. හරුවත් යන කියලා කියන්නේ මුළු පද්ධතියටම විවෘතයි. ඕනෙම කෙනෙක් එක්ක මේ සම්පාත වෙන්න පුළුවන්කම තියෙනවා. ගානන් ඒකම කෙරුවාගේ පිළිගන්නවා නේද දැන් අගින් ඉබිඩ වෙන්න උරු තියනවා නම් උරු යන්න කියන්නේ. දැන් ඒක ඒකට ප්‍රශ්නයක් එන්නේ නැහනේ. උරු කියනවනේ යන්න පුළුවන් නම්. ඉතින් ඒ නිසා උරු නැත්තම් අර බුදුන් කියන ක්‍රම දෙකක් තියෙනවා. ළඟ තියෙන පාරුකේසල් කන්දන් දෙක තුනක් හදාන පාරුව බැඳ ගන්න පුළුවන් නැත්නම් කාජා හෝ මා හෝ ගංගා හෝ කියලා පයින් පයින්න පුළුවන් අනුව දෙකෙන් මේ යට වෙලා තුන ස්වර්ණමය යුගයේ දෙකම තිබිලා තියෙනවා ලංකාවේ ඊට පස්සේ මේ අටුවා යුගයෙන් පස්සේ අපි භව තණ්හාවට තන දීලා විභව තණ්හාව කපලා තියෙනවා ඒක විදියකට බලනකොට ඉතින් නෙල්ලක්කාර ගතිය ඔය සිව්සයිඩ් මේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් එක අපේ තේරවාදීන් අයින් වෙලා තියෙනවා. ඊට පස්සේ අර සෙල්ලක්කාර ගතිය යට වුණා. යට වුණාට පස්සේ 56න් පස්සේ මතක් කරගත්තා ඔක්කොම අතහැරලා දැන් නිවන් දකින්න පුළුවන් කියලා යනවනම් යන්න පුළුවන් කියනකොට අම්මලා තාත්තට විරුද්ධයි. පද්ධතියට විරුද්ධයි. ඉන්න ආම්දුරන්න විරුද්ධයි කියන එක මේ කමක් නැහැ කියන පිරිසක් ආවා. ඊට පස්සේ තමයි ටෙස්ට් එකට බුද්ධහම ගියේ. ඊට පස්සේ බුද්ධහම නැත්තම් හිතානේ මේක ඇත්තටම ආශ්‍යාකරේ උපදින්න ඕනේ, කර්මේසා කර්මවල පිළිපදින්න ඕනේ, කීලක පිළිටාන්න ඕනේ, සදාචාර වෙන්න ඕනේ කියන විශාල රාමුවක් ඇතුළේ විතරයි බුද්ධහම තිබෙන්නේ. ඔය සුද්ධ විපස්සනා ආපු ගමන් ඒක මම නැවතත් කියනවා මම තුන්තරේක වැඩි ප්‍රතිශතයක් දිනන්නේ නැහැ ඔගේ. නමුත් වග කිය හැකි ප්‍රතිශතයක් දිනන්න පුළුවන් ගැතිය නිසා අර වීදුරුකේට ගලක් අදුවා. දාංගල වෙච්චාම කුඩු කුඩු ගියා. එක දෙන්නේ දෙල්ලම් බල්ටි ගන්න ගිහම පුළුවන්. ඊට පස්සේ අර තේරවාදයේ රැකගෙන ආව පද්ධතියෙම විකුණ ගන්න බැරිුණා. ඉස්සර වගේ පොලේ යන්නේ නැහැ දැන්. ඒ තාම බිස්නස් එක යනවා. නමුත් කරන්න බෑ මොකද අර වගේ දෙල්ලක්කාර කීක පිරිසක් ඉන්න ඒක තාම 180ක් විතර වළංගුයි ඔය කියන කතාව වළංගුයි. නමුත් මම කියන්නේ පුළුවන් පිරිසක් 10ක් ඉන්නවයි කියපු නිසා ඇතිවිච්ච මේ දෙදරුම කම්පැනි මම දන්නේ මං වෙනුවෙන් ලෝකෙ ඇතිවිච්ච වටිනා මම එන වෙලාවේ ඇති වෙලා තිබුණු වටිනාම මේ මං ආවේ මේක බලාගෙන වෙන්නදී කියන තරමට මට හිතෙනවා ඒ පැත්තට යනකොට මයිලක තියෙන බුදුම සෙල්ලක්කාරකමකුයි චා ඉච්චර කල් ඇහිලා තිබුණ දේ දැන් මතුණනේ හැබැයි මට දිතානාග මහත්තයා දිතානාග දොස් කිව්වා. ස්වාමීන් වහන්සේ කරපු ක්‍රමේ නෙවෙයි ඔය කියන්නේ කියලා. ඔබ එහෙමම කියන්න දෙයක් නෑ. එහෙම ඒක යෙයුතුම නෑ. මම ධනවතයාගේ නෝන මහත්තයා රසනෙපෙච්චාම එයා වෙදකම් කරන්නේ ඉංග්‍රීසියට ගමත නෙවෙයි. දැන් රිෆ්ලෙක්සොලොජි කාර්යය නේද ප්‍රශ්නයක් නෑ. ඒ වගේ මමත් මටත් බලනකොට කියලා හරි ගිහිල්ලා කියන සම්මත කරනවා. විඥානාරාම ස්වාමීන්ගේ සත්‍ය විසුද්ධා විදර්ශනා ඥාන පොතේ තියෙන ක්‍රමය මට හරි ගියා. නමුත් මම ළඟ එදා ඉඳලා තිබුණු ආසාව මේක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ සුද්ධ විපස්සනායෙන් පුළුවන්. يعني සතර බ්‍රහ්ම විහරණ නැතුව පුළුවන්. එච්චරයි ඒක තමයි මම මේ කතා කරන්නේ නැත්නම් සතර බ්‍රහ්ම විහරණ අත්‍යවශ්‍ය නැහැ කියලා හෝ පුංචි කළ සලකන්නේ ඒක කරන්න මට බෑ. මොකද අද මම මේ දේ නිසා මම කරගෙන යන්නේ මේ ප්‍රයත්න ඔක්කොම තියෙන ওই පද නෙමෙයි. ඒක තමයි නිතරම මේකට යටයි. ඉතින් යන්න ඕනේ නේ. අපි මරණක්වත් කියන්නේ. නමුත් මම දන්න මගේ ගැලවම තියෙන නම් ඕක පය කරක් කරගෙන ඕක නිකන් හනුමිතියක් කරගන්න යන්න ඕනේ නැහැ කියන එකයි. නමුත් මම හිතානේ හිටියා මොකද ඊයේ පෙරදත් මට හමුනේ මහසීස අඩුවේ සතර ප්‍රශ්න වෙන කෙන පොත. ඉච්චර විතර පොතක් පුදුමාකාර ලක්ෂණද يعني විපස්සනා පැත්තෙන් ඔය මේ මේ මෙත්ත කරන මුදිතා උපේක්ෂාව උගන්වන තැන හරිම විචිත්‍රයි. ඒ මට හිතුණ ඇත්තටම දැන් ඔය ධම්රිවිගේ කරන එකේදී ඔය දෙකම පැන්නුවානේ අපි. ඒ කියන්නේ පළවෙනි දවසේ කාමරාගය උගන්වනකොට මම අසුභ භාවනාව ඉගෙනිය යුතු තිබුණා. දෙවෙනි දවසේ පටික ගැන උගන්වනකොට මෛත්‍රිය උගන්විය යුතු තිබුණා. මම එදා කිව්වා වෙලාවමදි පැයෙන් කරන්න බැරි නිසා මම ඒක අයින් කරලා යන්නේ කියලා. මට පස්සේ හිතුණා මේකටම වෙලා අරගෙන උගන්වන්න ඕනේ කියලා. ඉතින් ඒකට හොඳ නිදර්ශනයක් කියන අපේ මේ බුදුන් පන්දිසානන්තේ ඒසාන ඉස්සලා මහල්ලෝ මත්තේ කොට මේ 56 බුදුජානක කාලේ භාවනා පන්ති කරලා තියෙනවා. කරනලාදී ලංකාවේ විශේෂ පාඨක මාතෘකාව හොඳට විපස්සනාව හරි ගියා. හරි ගිහින් බොහොම ඒ කියන්නේ ප්‍රායෝගික සතුට තියෙන කෙනෙක් කියනවා දැන් ඉතින් කාටවත් කියලා දුන්නට කමක් නැහැ. හැබැයි කියලා දෙන්න ඉස්සෙල්ලා තමයි සතර ප්‍රශ්න විහරණ වඩන්න ඕනේ. ඉතින් ඒ තරම කී කර්ම හිතියල මේ මිනිසයා. ඉතලා මෛත්‍රී උගන්නපු දවසයිලා බණින්න පටන් අරගත්තලු පුතුමා තමුන්වාසෙත් අපරාධිනේ මගේ කාලේ නාස්ති කරේ මේ මෛත්‍රී කලින් කියලා දුන්නා නම් මට තේරම කරගන්න තිබුණේ අපරාධ විපස්සනාව කරලා මේ ඊයේනේ කියලා දුන්නේ මෛත්‍රී මෙච්චර හොඳ බව දන්නා නම් මම මෙච්චර කලින් මෛත්‍රී කරලා කරුණානේ කියලා කවදාකවත් නැතුව බණින්න පටන් ගත්තා. මොකද මේ මෛත්‍රී කරනකොට ඒ තරම්ම හරි. කියන්නේ චාර්ජ් වෙන ගතියක් තියෙන. ඉතින් ආයෙත් ඉනා වෙනවා. මෙයා දුන්නා නම් මෛත්‍රී කවදාකවත් විපස්සනා කරන්නේ ඒ සීනි බෝල එකක ඉන්නවා. ඒක ඒකෙන් ඔක්කොම වැඩ කෙරෙනවනේ. නමුත් Taman නිවන් දකින්න කෙරෙන්නේ නැහැ. අනේ මේ දෙක අපි මේ භාවනා කරන ගානන් ගුරුවරයවක දැනගත්තා නැති. නමුත් අපි මේ සාකච්ඡා කරන්නේ යම්කෙදී ඇතිදී ඇති හැටියට දැක ගන්න අදහසින හොඳට මතක තියාගන්න ඕනේ. ලේඛිත විකුණුනාට පොදු වෙළඳ පොලේ බ්‍රෑන්ඩ් නේම් එකක් තිබුණාට මෛත්‍රී කියලා ඔය උත්තරින් අපට විද්‍යන්තත කියන වචනේ මම දැන් නිවන් දකින්න තාක් තමයි මෛත්‍රිය හොඳ. නිවන් දැකලා පස්සේ මෛත්‍රිය විකුණන්න දෙයක් නැහැ. අදහසක් කියන එතන අර මේ මහත්ය ඉස්සෙල්ලා කරලා අර භාවනා හතර සම්බන්ධයෙන්ම මේ භාවනා හතරට නම දීලා තියෙන්නේ චතුරාර්ය රක්ක කියලා. ඒ කියන්නේ නෑ චතුරාර්ය රක්ක කියලා කියන්නේ මෙත්ත කරන මොකද නෙවෙයි. එතන කියලා කියන්නේ ඉල්ලාන සුදු මෙත්තා අසුබ මරණ සත්‍ය. ඒක කියන්නේ බ්‍රහ්ම විහාරය. අර මම භාවනා හතරක් කලින් කරන්නේ ඒ කියන තැනදී. ඒ භාවනා හතරට නම දීලා තියෙන්නේ චතුරාර්ය රක්ක කියන්නේ කියන්නේ ආරක්ෂකය හතර දිනක් කියන එක විතරයි නැතු ඒක නිෂ්ඨාව කියලා මුතන කොතනදාගෙන ඒක ආඹරයේ බිත්ති හතර වගේ. රැටෙන් හදනවනම් මේ බිත්ති තේරෙනවා. අර පැත්තට යනනම් මේ බිත්ති තේරෙනවා. ඉච්චරයි. ඒ කියන්නේ මැදින් අත්ත කරන දෙයක් තියෙනවා ඒ දෙකට ආර ප්‍රොටෙක්ෂන් එක විතරයි හතරෙන් දෙන්නේ ප්‍රොටෙක්ෂන් මෙඩිටේෂන් කියලාම තමයි කියන්නේ ගාඩියන් මෙඩිටේෂන් කියලා ඉතින් ඒක ඇත්තටම ඒකක් නැති නිසා මහත්තයාගේ ප්‍රශ්නේ ලොකු අර්ථයක් තියෙනවා මොකද ඒකක් නැහැ නමුත් ඒ ප්‍රශ්නේ එන්නේ පොඩි වෙලාවකට විතරයි අපි මෙතන එකක් කන ගහන යන්න ඕනේ අපි මේ අපේ බෞද්ධ සාමිතිය මේකට හොඳින් කරන්නේ ඔය ඔක්කොම බබයි බේසම අල්ල වැත්තකට දාලා මගේ ළඟ නැත්නම් උඹට ගෙවන්න වෙනවා. ඉතින් කතා කරන්න දෙන්නේ උඹට ඒක බය වෙන්න නෑ. මෛත්‍රිය නැත්නම් උඹට කන්න වෙනවා. මුදිතා නැත්නම් උඹට ඒක කන්න එච්චරයි. ලෑස්ති නම් හරි මම යනකොට මට කවදත් වැඩි මඳුරු වහන මම භාවනා කරනවා. කවදත් වැඩි මිනිස්සු මට ශබ්ද කරන කමන්නේ මම දන්නවා මම මෛත්‍රී කරලා නැති නිසා මට සතුටු වෙනවා කමන්නේ. මම මේ දිගටම මඳුරු කද්දෙත් මම ආනපානේ කරනවා. නැත්නම් මම ගත්ත කර්මස්ථානේ ගන්නවා කියලා කාගෙන යන්න පුළුවන් නම් මම දන්නවනේ මේ මට මේ කරදරේ ඉන්නේ මම වෛද්‍යය තිබිලා නැති නිසා. නැත්නම් කවුරු හරි මම භාවනා කරනකොට ගණන් ගන්නතෝ මම දැන කයින්නවා දොර වහනවනේ මම දැනගන්නවනේ මම මේ අනුන්ගේ භාවනාවට උදව් කරලා නැහැ. නමුත් ප්‍රශ්නයක් නැහැ ඒක කරදරයක් කරගන්න නැති වෙන්නේ මම දන්නවනේ. උගේ කර්ම තියෙනවා කියලා ඇත්තටම මෛත්‍රී කරුවට වැඩි යාළ තෙදක් ගන්න හේතුවක් වෙනවා. එන කරදර සෑම දෙයක්ම ඒ චක්‍රීකරණය කරලා උදව් කරගන්න පුළුවන්. ඒක පුංචි දෙයක් කියලා හිතන්න බෑ. ඒක එහෙම අපි හැම වෙලාවෙම ඒ බෙහෙත් මල්ලත් අපේ මේ පැකට් එකක් ගමන් මැල්ලේ තියාගෙන යන්න ඕනේ. මෙත්ත ගන්න මුත්ත තියෙනවා නම් මම ගන්න පැහැදිලිව මේක හොඳ බෙන්ස් කාර් එකක හොඳ සස්පෙන්ෂන් තියෙන හයි ලෙවල් රෝඩ් එකේ ෆ්‍රී වේ එකේ හොඳට කාපට් කරපුවා ඉතින් ඇදලා යන්න පුළුවන්. ගමනේ පහසුව තියෙනවා. නමුත් ඒකේ ෂුව ඒකාන්තයෙන්ම නිෂ්ඨාව දෙනවා කියන එකේ එකක් නැහැ. තාම කොමියුනිකේට් වෙලා නැහැ. තාම ඔව්. වාන්දරෙන් වෙන්නේ. කාර්ය කියන කතාවක් කිව්වනේ. කාර්යයේ ආදීනා විතර කරනවා කියන මිනිහක් තම නේද පැටියෙන්ම ගේතියෙන් පැටියෙන්ම ගැටෙන්න යන්නේ අර ඒක නැති මේ පයින් යන මිනිහට ඉතර ගේතියක් ගන්න නැද්ද දැන් ඒක ඉතර බල හිතන්නොත් ඉතරලා බයින් පටන් ගන්න දෙන්න කියන්නේ සාමාන්‍ය පයින් යන මිනිහට ඉතර වේදනාවක් නැහැ ඒකද මේ කාරණාව මෙහෙම කියන්න පුළුවන් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ආගම ඉගෙන ගත්තට පස්සේ තමයි මේ ප්‍රශ්නේ මතුවේ අපි සාමාන්‍ය සතුන් මරන හොරකම් කරන කාමයේ වර්ධය හැදෙනවා මේ ප්‍රශ්නේ වැඩක් නැහැ. මොකද අපි දන්නවා අපි තාම ඔළුව උසලාවක් නැහැ. අපි ඉන්නේ මේ තාම සීල සම්බන්ධ මේ දොර ප්‍රශ්න නගන්නේ. නමුත් අපි දන්න සුචරිතවාදීව අපි දැන් බලනවානේ. ඉගෙන අපි දැන් වාහනයක නැගලා ඉන්නේ. ඒ නිසායි ප්‍රශ්නේ මතුවේ. නමුත් මේ ප්‍රශ්නේ කවදාකවත් මේ ඝර්ෂණයක් ගැටුමක් වෙනවට ගන්න එපා. ඔක හදාගන්න කොහොම හරි ක්‍රමයකට මේක දැනෙන්නේ මගේ හොඳ වෙලාවකට මම විතරයි මේක හදන්න තියෙන්නේ කවුරුත් ගන්න එපා කියලා ඕක මේ කරකවලා ඒ කියන්නේ මට ඒකට හොඳ වචන සෙට් එකක් තියෙන මේලා එන්නේ. ඒක මේ ඔරුව පෙරනකොට පස්සේ තම්බි කියන්නේ දැන් මේ පැත්ත තොප් කියලා. තම්බි කතා කරන ඔරුව පෙරනකොට ඊට වෙලෙ තිබුණාට ඇටි මේ පැත්ත අන්න ඒ පැත්තට ওই ওই ප්‍රශ්නේ කොහොමද හරවා ගන්න හැටි දැනගන්න. දැනගත්තේ නැති තාක්කල් අපි හිතන මේ සමාජය වශයෙන් බෞද්ධ වශයෙන් අපි පිළිහිලා ආර්මිනියා හොඳයි කද්දාකත් කිසිම වෙලාවක එන්ටර්ටේන් කරන්න එපා යදාට. හැම වෙලාවෙම බලන්න මේකේ අර පොලියානගේ කතාව. There is a reason to be glad. අන්ද එන්නේ ජීවන් සම්දිසියෙන් කියලා ඕනෙම ප්‍රශ්නයක සතුට වෙන්න පැත්තක් තියෙනවා. බුදුහාමර කියන්නේ ඕන ඕක දැනගත්තා නම් ඒ සතුට වෙන්න පුළුවන් පැත්ත ගත්තා නම් ඒක තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ ඉවරයි. ඊට පස්සේ මිනිහා ඊගාපත්තියට යන්නේ. මේක ඉහළ වෙලා මේකට හේතු හොයන්න යන්නේ නැහැ. මොකද ඒක අපේ ගමනේ පොඩි පුංචි ගැටයක් විතරයි. හැම වෙලාවෙදීම තේරවාදී අපිට දෙනවා ඒකෙන් බැරනම් මේකෙන්. ඒ ප්‍රශ්නේම අනිත් පැත්ත හරවලා ධෛර්යමත් කරගන්න හේතුවක්. නැත්නම් මේක හැම වනතුරු වලාවකම තියෙන රිදි රේඛාව. ඉතින් ඕක තමයි මෛත්‍රිය කියන්නේ. ඕක මෛත්‍රිය කියන්නේ සමත මෛත්‍රිය නෙවෙයි විපස්සනා මෛත්‍රියට හරවතයි. දරුවත් යනවා අන්තිගේ බෝසත්ත්ව කාලේ කෙරුවේ මොච්චරයි. එන සෑම බාධකයක්ම තමන්ගේ වීර්ය සමාධි සතිය වැඩි කරන්න හේතුවක් කරගත්තා. ඒකල බලහන බලන යනකොට කවුරුද ගහන්න ගහන්න ගහන්න ගහන්න. ඊට පේනවා දැන් නම් මම ක්වොලිෆයිඩ්. දැන් ගහනවා. කවදා ආනන්ද දීලා ගන්න යන්නේ කියන්නේ ප්‍රශ්නේ ලොකුට දැනගන්න. ඈ? මෛත්‍රිය දීලා Tamanta ගන්න යන්නේ කියන්නේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි හෙට්ටුවක් ගන්න දෙනවා කෙරෙන්නේ. ඒකදී අර සර්වඥාන්සේ ගුණය කියන්නේ උන්වහන්සේ ලුළු ලෝකෙතම හැම දෙයක්ම මම දිය යුතුයි කියලා සුදුසුකම් ඇති කරගෙන තියෙනවා. කවවම දායකවත් ලෝකෙම මම ඉල්ලන්නවා නම් මට සුදුසු නැහැ කියන එක උන්වහන්සේ හිතේ පළපදියම් කරගෙන තියෙනවා. ඔය දෙක අතර මැද ධර්මඥතාඥානෙ තියෙනවා. අපි මේ ගියපාරවල් ධර්ම සාකච්ඡාවේදී මතුණා. ඒක එක පැත්තකින් මේක විස්තර කරන ක්‍රමයක්. මේ බුද්ධක සාමිතුරෝ මේ තේරවාදයේ මේක අලුත් විදිහට අර්ථකථනය කරන්න ගිය නිසා මේ කිසිසේත්ම රිස්තේවිස්තුමා කියලා තියෙනවා කිසිම දෙයක් එකතු කරලා නෑ මේ හොඳට වැඩ කරන්න පුළුවන් මිනිහෙක් වුණාට කිසිම නිර්මාණශීලීත්වයක් නෑ කියලා. මොනම දෙයක්වත් එකතු කරලා නෑ කියලා. ඒ නිසා මේ දක්ෂයෙක් කියලා කියන්න බෑ වැඩ කරන්න දක්ෂයි. ඥානවෝලි ආමතුරු ස්ටඩි කරලා කියලා දෙනවා බුද්ධඝෝෂ ආමතුරු මුල සිට අග දක්වම තමන්ගේ වචනේ තමන්ගේ මතේ හෙලි නොකිරීමට විශේෂ ප්‍රයත්නයක් කරන් තියෙන එක දීලා තියෙනවා. ඒක පොඩි නෑ. මෙච්චර උස පොත් ලිව්වා කවදාකවත් මගේ මතේ මේකයි කියලා හෙලි කරලා නෑ. හෙලි නොකරන්න උත්සාහය කරන් තියෙන දිනලා. ඉතින් ඒ මහානිකාය කවදාකවත් මහවියයි බුද්ධඝෝෂ ආමතුරු විරුද්ධ වෙන්නේ නෑ. මොකද එයාගේ මතයක් නෑ. එයා කියන්නේ අරයා මෙයා කියනවා මෙයා මෙහෙම කියනවා මෙයා එච්චරයි. මගේ මේ අදහස කියලා නැත්නම් මම මෙච්චර ළඟලා මෙන්න මේකයි විකුණන්න හදන්නේ කියන එක ලියලා නැහැ. ඉතින් යාගේ ඥානෝලි හඳුර අහනවා ඒක පොඩි දෙයක්ද? යන්නේ තමන්ගේ මේ යන පාරේ ගඳ ගස්සලා නැහැ උරුලාවා ගියා වගේ. ගිය පාරේ ගඳ ගහලා නැහැ විඤ්ඤා ගිහිල්ලා නිකන් උලඟක් ගියා වගේ. හිතපු පාරේ ලකුණු නැහැ. ඒකට උත්සාහ කරලා ඒක කරගන්න පුළුවන් නම් මම හිතනවා අපිට මම කියන්නේ ඒක යෝගාවදින්න කවදාකවත් කරන වැඩක කරන වචනයක ලකුණක් තියන්න උත්සාහ කරනවා. තිබ්බොත් ගඩ ගන්නවා. තිබ්බොත් කර්ම රැස් වෙනවා. කිසිම චේතනාවක් එන්න දෙන්නේ නැතුව එන දේ කරන්න. එන කොයි දෙයකට පෞසිද්ධ වෙන්නේ නැහැ. හිතලා කරන්න ගියොත් චේතනා පහල වෙනවා නම් ගඳක් ගන්නවා. ලකුණකුත් හිටිනවා. කර්මත් රැස් වෙනවා. ගෙවන්නත් වෙනවා. ෆ්‍රික්ෂන්ලස් පාත් කියන්නේ. ඒ කියන්නේ ඩි ෆ්‍රික්ෂනල් පාත්. ඕකෙන්ද ගන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ මේක කොහොම වචනෙට දැම්මද කොහොම අපිට කියලා දුන්නද කියලා බුදුහාමුදුරුවන්ට වඳින්න හිතෙන්නේ අන්න එතන තමයි. ආනන්ද මෙත්තා කරුණා මුදිතා දුක්ඛා තුන්තර රත්නඥාද ඇත්තට රත්නවත් නෙමෙයි මෙවලම් පමණයි නේ. රත්නවත් කීමට මේ sophisticated equipments වගේ. ඒ නැත්නම් සුඛභෝගීව ඒක කරන්න තියෙන හොඳ පෙරපින් කරපු අයට ඕක හරි ලේසියි. නමුත් පටන් අරගන්න ඕක නැති වුණොත් ප්‍රශ්නයක් නැහැ කියන එකයි අපිට මේ ගැන. මතක් කර ජීවිතේ කොහමද අපේ වෙලාව එක ප්‍රශ්නයකට මෙච්චර ඉරුණා. නමුත් මේ මීරිගල් මහත්තයාට තාම මේක හේතු ගන්නට බැරි වුණයි කියන එක මට තේරෙනවා. ඒ නිසා අපි මම හිතනවා මේක හොඳ මාතෘකාවක් අපිට දැන් ස්වාමීනාචාර විද්‍යාඥයින් කියපු දේවල් නිව්ටන්ලා අයින්ස්ටයින්ලා හැම කියපු දේවල් ගැන අපිට සාකච්ඡා කරන්න හම්බුන්නේ නැහැ. මම හිතන්නේ ඒකෙන් ලොකු තල්ලුවක් වෙනවා බුදුරජාණන් වහන්සේගේ. ඔව්. කතා කරන්නේ නිව්ටන්ලා තාම දන ගන්නවා. ඒගොල්ලෝ දැනගන්න බුදුහාමුදුරුවෝ පිටුම් ගහන කෙනෙක්. ඒක අතින් බලනකොට නමුත් හොඳට කියවලා කතා කරන්න දැනගෙන ඒව නැති වුණොත් තමයි අපි නිකන් මිනිස්සුන්ව ගහන්න ඕන නෑ. ඒත් මේ නිසා අපිට අතරමාර්ග පෙන්වලා කියලා තියෙනවා. වරදවගත්ත තැන්. ඒක ආවංකෝ කරලා තියෙනවා. විද්‍යානුකූලව කරලා තියෙනවා. හරි හොඳ පැත්තක් තියෙනවා. නමුත් බුදුරජාණන්ගේ පෙන්වපු සතුන්ජතාඥානේ රේන්ජ් එක ඒක පිළිවද කියනකොට ඇඟේ මයිල් කෙලින් වෙන එක විතරයි වෙන්නේ. ඒක කියලා දෙන්න අමාරුයි. හොඳ බින්දපාත යන්න තියෙන නිසා මම අමෝරාවෙන් සමාවිල් වෙනවා මේ අපිට බින්දවාති කරන ආවට පස්සේ ওই 12ට හම්බ වෙනවා.